ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වේලාව වෙන් කරගත්තේ සාමූහික වශයෙන් අපිට මේ භාවනාදි මතුවෙන කමඨාන් පිළිබඳ ප්‍රශ්න සාකච්ඡා කරන්නයි ඒ සඳහා ලිඛිතව ඉදිරිපත් වෙලා තිබෙන අතර වාරිදි මම ආරාධනා කරනවා කාට හරි සභාගතකරන අවස්ථානුකූලව ප්‍රශ්න ප්‍රකාශන තියෙනවා ඉදිරිපත් කරන්නයි කියලා අපිට ඒ අතර වාරිදි මේ ලිඛිත ප්‍රශ්න ටික ඉදිරියට යන්න පුළුවන් මෙහෙම ලිඛිත ප්‍රශ්නයක් තියෙනවා පර්යංකයට පෙර ශාරීරික ව්‍යායාම යෝග යෝග ක්‍රම කිරීමෙන් පර්යංකයේ වැඩි කාලයක් සිටීමට පහසුයි. මේ ගැන ඔබ වහන්සේගේ අදහස කුමක්ද? ඇත්තටම මේ සක්මන් භාවනාවත් ඊටාම පුංචි ආකාරයක යෝග ක්‍රමයක් තමයි නැත්නම් ඒ නිසා ඒක අනුමත කරනවා. අනුමත අපේ මම පැවිදිලා ඉන්න අපේ සංස්ථාවේ අත්පොතේ අපි ලොකු සංසිල්ලේ තියෙනවා දුෂ්කර ආසන දුෂ්කර දුෂ්කර ආසන ආදී දුරුකොට තවත්ම කැලලක් තියෙනවා මට වෙන යෞගික ක්‍රම පුරුදු කළ වර්ධ නැති. ඒ කියන්නේ ඊටාම් තදබල මේ ශරීරයට වදින ආසන අවශ්‍ය කරන්නේ නැහැ. නමුත් අනිකුත් යෝග ක්‍රම පුරුදු කරාට ඒක භික්ෂු ජීවිතයට පවා ඒකේ වැරද්දක් නැත්නම් ඒ නිසා <coughs> ගියත් අන්නේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ වගේ දෙයක් තියෙනවා නම් කරන්න නමුත් ඒකම තමයි අපි මේ පොළවේ සපත්තු සෙරප්පු නැතුව වැලි පොළවේ ඇවිදිනකොට සම්පූර්ණ දෙපතුල් සම්භාහණය වෙනවා. ඒ හරහා මුළු ශරීරයේම ස්නායුයි ලේ පද්ධති ඔක්කොම අලුත් වෙන්න පටන් ගන්නවා. ව්‍යායාම වෙන්න පටන් ගන්නවා. ඉතින් අර යෝග අභ්‍යාස වලින් හරියටම කුතුනාශය දන්නවනම් තමන්ගේ අක්‍රිය වෙලා තියෙන අඩපණ වෙලා තියෙන ඉන්ද්‍රයන්ට යොමු කරලා ඒකම උනන්දු කරවලා අදාළ ආසන ආදිය කරන්න පුළුවන්. ඒකේ ටිකක් තියෙනවා මේ ලෙඩසුව කරන ගතිය හරියටම රෝගෙට එල්ල කළා කරන්න පුළුවන්. සක්මන මුළු ශරීරයම පොදු වශයෙන් මේ උනන්දු කරන වැඩක්. නිසා ඒ සක්මන් භාවනාවත් එක විදිහක යෝග ක්‍රමයක් තමයි. ඒක ස්වාමීන් වහන්සේ මේ මාගේ අත්දැකීමක්. සතිය සමාධිය වැඩිගෙන යද්දී මගේ හිතට එපිටින් තවත් දෙතෙකුගේ දෙබතක් මම හා තවත් මම කෙරීගෙන යයි. මේ සිද්ධිය සමාජයට බාධා කරයි. මේ ක්‍රියාව කුමක්දයි පැහැදිලි කර දෙනෙමින් ඉල්ලා සිටිමි. ඒ කියන්නේ අපේ එහිටිලි වගේක් තියෙනවා අයිතිකාරයක් නැති. ඒ කියන්නේ inner thoughts කියලා සමහරවල් කියනවා. එනිසා thought without a thinker කියලා කියනවා. ඇතුළේ පිටිපස්සේ දෙබතක් යනවා. එතකොට මේ දෙන්නගෙන් කොයි එකාද මමයා කියලා හොයන්න බෑ. ඇත්ත මමයා කොයි එකක්ද දන්නේ නැහැ. එකෙක් කියනවා එකට උත්තර දෙනවා අනිත් එකයි. ඉතින් ඔය දෙපසක් යනවා. මේක හීනදි සිද්ධ වෙනවා. නින්දදි සිද්ධ වෙනවා. ඒ නිසා අපේ නින්දදිවත් අපේ හිතට කිසිම ස්පාසුවක් නැහැ. මේක දෙපස යනවා. ඒ නිසා යෝගාවචරයට සිද්ධ වෙනවා මේකේ රහස අල්ලන්න හිතලා කරන සියල්ල නතර කරන්න චේතන නතර කරන්න. අදිෂ්ඨාන නතර කරන්න. ප්‍රාර්ථනා නැත කරන්න. එතකොට මොකද වෙන්නේ බලන්න කිසිම සත්ත පහක වෙනසක් නැතුව අර ඇතුලේ දෙබස ඇහෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒ දෙබසට පොඩ්ඩක් හරි අත දුන්නොත් මම කිව්වොත් මගේ කිව්වොත් ඒක ක්‍රියාවත් වෙන්න පටන් ගන්නවා. නමුත් කවදාකවත් ඒක මේ සුභ සිද්ධියක් පිණිසවත් නිවන පිණිසවත් නෙවෙයි තියෙන්නේ. අනිවාර්යයෙන්ම සංසාරේ පවත්තන්න පරණ පුරුදු කර්ම ශක්ති එහෙම නැත්නම් අනුශේධ ධර්ම, පංචනික ධර්ම පවත්තන්න වැඩ යනවා. ඒක නිසා තිරේ පිටිපස්සේ වැඩ ගොඩාක් යනවා. අපිට තිරේ පිටිපස්සේ වැඩකට කොටස දකින්න නම් තිරේ ඉස්සරහ නාඩගම අපිට කරන්න පුළුවන් හරිය චේතනාපූර්වක කරන හරිය ශික්ෂාවක නාමයෙන් නැත කරන්න. හරිම අමාරුයි. ඒක නැත කිරුවට පස්සේ පිටිපස්සේ වැඩ පිළිවෙල පේන්න පටන් ගන්නවා. ඒක මේ කාගේ න්‍යායපත්‍යද කියලා හොයන්න බෑ. අන්තිමට අපි අර කරන දෙයි කරන දෙයි දැන් මේකේ තියෙන විදිහට සතිය සමාධිය වැඩි කරන යනකොට පිටිපස්සේ දෙන්න කතාව පටන් ගන්නවා. ඇත්තටම සතිය සමාධිය නැති වෙලාවටත් තියෙනවා. ඉතින් අර සතිය සමාධිය නැතිවට අපිට ප්‍රාර්ථනා තියෙනවනේ. හිතන දේවල් තියෙනවනේ. අදිෂ්ඨාන තියෙනවනේ. අදි මේ ජීවිතීම් රිංග ගැනීම මගේ කියා ගැනීම ඒක නිසා ඒකයි මේකයි පටලවිලා අර අචේතනිකව සිදු වෙන වැඩේ වාසි ලබා ගන්න. අරගෙන අපිව මෙහෙවනවා මමයව මෙහෙවනවා කෙලස් වලට ඒ නිසා බුදුජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා පස්සම් බයන් චිත්ත සංඛාරා කාය සංස්කාර හිත හිතා බලා කරන කායේ ක්‍රියා නතර කරලා ඊට පස්සේ හිතේ ක්‍රියාවලුත් පසම්බනේ කරන්න කියනවා. චේතනා, අදිෂ්ඨාන, අබිනිවේෂ ඔක්කොම පොඩක් නතර කරලා බලන්න කියනවා මොනවාක වෙනසක් නැහැ. කිසිම වෙනසක් නැහැ. අර පුරුද්දට යන ගැම්මට විශාල වැඩපගයක් කරනවා. ඒක හිස්. ඒක නරකට යොමු වෙච්ච එකක්. කවදාකවත් ඒ ඒ පිටිපස්සේ වැඩසටහනේ නිවන නැහැ. ඒ නිසා සර්වඥාන්සි කියනවා මේකට මම කියන්න වටිනවා කියලා. මේ පිටිපස්සේ කැලලට මම කියන්න වටිනවද? ඉතින් අර මමත් හිතලා කරන දේ මේක පටල වුණොත් නම් අපිට හිතනවා මම හිතන දේ මට කරන්න පුළුවන් කියලා. නැත්නම් මට ඕන දේ වෙන්නේ කියලා. ඒ නිසා සර්වඥාන්සිගේ පරිේශනාත්මකව කියනවා හිතලා කරන ටික නැතර කරපන් කායික වාචික ක්‍රියා. ඒකට ගොඩාක් කල් යනවා. කෙරුවට පස්සේ පේනවා පිටිපස්සේ වැඩසටහනක් යනවා. ඒ වැඩසටහන කවදාකවත් සුභ සිද්ධියට නෙමෙයි යන්නේ. අපි ලව්වා ලිංගිකත්වයේ බොකරු. බෝ බෝ කරන වැඩ, රණ්ඩු කරන වැඩ, ඊර්ෂ්‍යා කරන වැඩ, ක්‍රෝධ කරන වැඩ ඇති කරනවා. ඉතින් මේකට මම කියන්නේ වටිනවාද කියන එකයි බුදුරජාණන් වහන්සේගේ තියෙන අභියෝගය. හැබැයි යා කොටු කරන්නේ නැතුව ඒ ඒ අචේතනිකව සිද්ධ වෙන ඒවට කියනවා අසම්පජාන මනෝ සංස්කාර කියලා. ඒ අසම්පජාන මනෝ සංස්කාර දකින්න සම්පජානව කියන මනෝ සංස්කාර පරිේශන මට්ටමේ පොඩ්ඩක් නැත කරන්න. නැති කරුවට පස්සේ පේන්න පටන් අර ගන්නවා කොච්චරක් වෙනවද කියලා. ඉතින් මේකට සමහරව බයයි සමහරව මේකට මම කියා ගන්නවා. එහෙම නැත්නම් මේක සර්පලදාරි දෙවියන් වහන්සේ කියලා කියනවා. මොනවාක් නොකිය බෑ මොකද ඒ තරම්ම අපේ වැඩවල වැඩ හරියක් කරන්නේ ඒ වගේ අපි දන්නේ නැති යතුරු තහඩුවක් කරා යතුරු පූර්වක් කරා. මුද්‍රණාංශ කියන්නේ ජීවිතය හොඳ තමන්ට ශික්ෂා කරන්න පුළුවන් වෙලාවේ හිතලා කරන ටික පරිේශණය නාමයෙන් පොඩ්ඩක් නතර කරලා බලන්න මේ වැඩ ටික. දෙලුවට පස්සේ උඹලට කියන්න පුළුවන් මේ ටික මම කියලා. මේක මගේ කියලා. මොකද ඒක අපේ සුභ සිද්ධියක් නෙමෙයි තියෙන්නේ. ඒ නිසා මේක ලියලා තියෙනක හොඳයි. මේ ඇහෙන දෙබ්බසට සමාධියට බාධා කරන්න බ තමයි ඒක පිටියකට එන්නේ. සර්වචාන්සේක සඳහා අපිට දෙන උපදේශය තමයි ඒ ඇහෙන එක මම කියන්න එපා, මගේ කියන්න එපා, මගේ ආත්මය කියන්න එපා. නේතම් මම නේසෝහමස්මි නමේසෝ අත්තා කියලා අපි කිව්වට අහන්නේ අපි භාවනා කරද්දී දෙන්නේ පිටිපස්සේ කතා කරන්නේ මොකද කරන්නේ? අපිට කරන්න දෙන එක නෑහුණා වගේ ඉඳගෙන භාවනාව ගෙනියනවා වගේ අර තමන්ගේ සත්‍යයට සමාධියට කියන්න ඕනේ. ඒ පිටිපස්සේ දෙන්න කතා කරගන්න එක කතා කරද්දී අයිතිවාසිකම් කියන්න එපා. ඒක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියලා පැත්තකට කරලා මට ආණ්ඩු කරන්න බෑ. මේකේ නේවාසිකයා මම නෙවෙයි, විධායකයා මම නෙවෙයි, කාරකයා මම නෙවෙයි ආණ්ඩු මට්ටු කරන්න බෑ. ඒ නිසා ඒක කරගන්න අතරමැද බැරිද මේ සතියට, බැරිද මේ සමාධියට දුක් ගන්න නැතුව හිත කරදර කරගන්න නැතුව මේව ගැන කල්පනා කරන්නේ නැතුව බාධා නොවි යන්න. ඒක දී යටි නින්දර ගින්නන වගේ වැඩක්. ඒක ගඟට කීකලට පිනන වැඩක්. ඒක මේ කඹේ ඇවිදින වැඩක්. ඒක තනියේ දණ්ඩක ඇවිදින වැඩක්. අන්න ඒකට ගිය දවසේ මරණ චිත්තක්ෂණේ බය වෙන්න දෙයක් නැහැ. මරණ චිත්තක්ෂණේ toy සෙල්ලමයි වෙන්නේ. අර කොට හොඳට පේන්න පටන් ගන්නවා. මම මාගේ කියාගත් එක්කනට කාගේ න්‍යායට කාගේ විධානයට වැඩ කරන්න වේද කියලා දන්නේ නැහැ. භාවනා කරන්න ඉස්සෙල්ලාම ජීල් ගෙඩික පොත්ත ගලවනවා වගේ නොසිතා ඉබේ සිදුවෙන වැඩ කොටසයි හිතාමතා කරන වැඩ කොටසයි දෙක දෙපැත්තට කරන්න පුළුවන්. සසංකාරික අසංකාරික ටික. එතකොට තේරෙන පටන් ගන්නවා අපි හිතලා කරන දේ මේ පුංචි 100 ප්‍රතිශතය වෙනුවෙන් නොහිතා කරන සියල්ලටම වග වෙන්න වෙලා තියෙනවා. නොහිතා කරන සියල්ලටම අහුවෙලා උත්තර වඳින්න වෙලා තියෙනවා. අන්තිමට ගෙවල ඉවර කරගන්න බැරි තරම් වේග ධාරා රැස් වෙනවා. ඒක නිසා මේක ඒ ඇහෙන දෙක මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි කියලා කටයුතු කරන්න කියනවා. මම ඒ බුරුමේ ඉන්න කාලේ ඒ පණ්ඩිත සාංචර් ඔය ප්‍රශ්න ඉදිරිපත් කරා වෙන විදියකට ප්‍රශ්න අල්ල විසිකොල දැම්මා. මට මේවා තේරෙන්නේ නැහැ කියලා. ඊපස්සේ ප්‍රශ්න කරු නැවතත් අවධානය කරලා පස්සේ ප්‍රශ්න නැවත වරණගුවා. වරණගුවට පස්සේ මමත් හිටියා ඒ වාඩි වෙලා ඒ වෙලාවේ දුන්න විස්තරයක් එතන හිටපු සිංගප්පූ කෙනෙක් වහාම ලියලා ඉන්ටර්නෙට් එකට දානවා. තාම තියෙනවා පණිතරාම කියන වෙබ්සයිට් එකේ background thoughts කියලා මේ පිටිපස්සෙන් යන කතාව. විතර තියෙන ඉන chat කියලා කියනවා. inner thoughts කියලා කියනවා background thoughts කියලා කියනවා. මාක් ටෙප්ස්ටයින්ගේ පොතක් තියෙනවා thought without a thinker කියලා. සම්පූර්ණ විස්තර කරලා දෙනවා. මේ අනුන් කරන හකුණු හරපයකට අපි අස්සම් කරන එක විතරයි දවස පුරා කරන්නේ. ඒ ඒගොල්ලන්ගේ කිසිම චාරයක් නැහැ. කිසිම වගකීමක් නැහැ. ඒ කරන සේරම මම කියාගන්න එක එක තමයි පුත්‍ජජනය කරන්නේ. භාවනා කරන එක නම් පෙන්නනවා මෙතෙන්ට යනකම් මම කියත හැකි මේ ටික කාගේ ආණ්ඩුවට ආණ්ඩුවකට වෙනවද දන්නේ නැහැ කියලා අර හිතලා කරන ටික හික්මව ගන්න එක තමයි සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා කියන්නේ. නමුත් ඒකට පේන්න පටන් ගන්නවා නොහිතා අපේ මන අපිට නොවි අපේ න්‍යායපත්‍ය නොවිශාල වැඩ කොටසක් යනවා. මේකටත් මම කියනවා නම් ඒකට කියලා තියෙන හතර හිනාවල එකක් තියෙනවා. මිනිහා තමන් කියන්නේ හොර මිනිහාගෙන් හම්බ කරපු දරුවා නලවනවා අනේ මගේ රත්තරන් පුතේ කිය කිය. ඒසර ගෑයට hinaවක් යනවලු. <laughs> හතරම ආයිනවලින් එකක්. අනේ මගේ රත්තරන් පුතේ කිය කිය නලවනකොට ගෑණි දන්නවද අත්ත කවුද කියලා? ගෑණිට hinaවක් යනවලු. ඔය තමයි මාරයා hina වෙන්නේ. මේ අනුන්ගේ ධර්ම අපේ කුකුළු තියාන මම කියාන මගේ කියාගෙන නලවනකොට හතර hina තමයි මාරයට යන්නේ. මේ වාගේ තකතිරු જાතියක් කියලා. අපි ලව ගන්න තියෙන ඔක්කොම නාටකම නටවනවා. අබිත් පඬිතුය වගේ මම කියා ගන්න. ස්වාමීන් වහන්සේ මම ඔබ සම්බන්ධය තමයි. අර ප්‍රශ්නේ පැලෙන්නේ. සමායට අපිට යම්සි දෙයක් දැන් තේන යම්සි සිදුවීම ඒ සිදුවීම දැක ගමන් හිතෙනවා ආ අපිට කලින් මාව දැකලා තියෙනවා. ඔව්. ඒක මොකක් හරි හේතුවක්. ඒක කියන්නේ මොකක්ද අර හොඳ වචනයක් කියනවා මොකන්ද මේ ෆ්‍රෙන්ච් වර්ඩ් එකක් තියෙනවා. ඩිජාව්. මම ඒක කියලා මම දන්නේ නැහැ කිව්වට පස්සේ යුකියොලොජි මට බැන්නා. ඕක හදන්නේ නැත ඔච්චර ඉංග්‍රීසි දන්නේ කියලා. මම ඇත්තටම දන්නේ නැහැ. ඒ ඒ සම්බන්ධතා මත වෙන්න පටන් ගන්නවා මේ සංසාරේ අපි අත්විඳපු නැති මොනම මගුලක්වත් නැහැ. අපි නොකිය කිසිම තැනක් සංසාරේ ඒ තරම් අපි ඇවිදලා තියෙනවා, ඒ තරම් අත්දැකීම් තියෙනවා. අර පුංචි මතකයට සම්බන්ධ වෙච්ච එකක් විතර අපිට කනෙක් වෙන්නේ. ඒ නිසා මුළු සංසාරම තේජව තමයි. බුදුන්සේ කියලා තියෙනවා මේ තරම් ගන්න ගෙරි වැලක් දැකලා, කඩිය වගේ සත්තු වැලක් දැකලා මේක සතෙක්වත් නෑ ඒගොල්ලෝ හක්කිත රජ වෙලා නැති. මේක සතෙක්වත් නෑ අපිට අම්මා තාත්තා වෙලා නැති. ඒ සංසාරේ මේ දැන් ඉන්න අම්මා තාත්තා බදාගෙන නටන නැටිල්ල. දැන් ඉන්න තමන්ගේ දරුවෝ ටික අල්ලගෙන මහන්සියට මහන්සියලේ දකින්නකොට අර ගෑවර ගෑවර ගෑණි කෝර පිනියකින් හම්බෙච්ච දරුවා නලවන මිනිස්සු වාගේ තමයි. ඕකත් දාලා ගිය දවසේ ඊගාව දරුවා අල්ලගෙන ඒකට නැරෙනවා. එතකොට අර මේ ඉන්න දරුවා එකක්වත් අතක නැහැ. ඒ අම්මා තාත්තා මතකත් නැහැ. ඊට පස්සේ ඒක අල්ලගෙන తත්‍ර తත්‍රාවි නන්දනි. එතන එතන අල්ලන ගතියක් තියෙන කොල්ල බබවා. අහුවෙච්ච දේ අල්ලන. පොඩ්ඩකට අර හිතුවොත් මේ දැනුත් අහුවෙලා තියෙන ගියාත්මේ වගේම එකක්. මේකත් දාලා යන්න වෙනවයි කියලා. ඒක හිත නිකන් අකරුණාවන්තයි වගේ. නමුත් දාලා යන්නේ අපි සීළු දරුවන්ට එකසේ සලකනවා. එතකොට මගේ දරුවා කියන එකෙන් කෙලෙසෙන්නේ නැහැ. නමුත් දරුවන්ට කරන අනුකම්පාව ඒක මාතයතානියම් පුතන් ආයසායක පුත්තන් රකේ ඒවම්පි සබ්බ භූතේසු. සීළු සත්‍යයන් කෙරේ. එදිට ඊට වැඩි ලොකු දෙයක් තියෙනවා. ඒ නිසා ඒ භාවනා කරන ඉදිරියට යනකොට තීරණ පටන් අර ගන්නවා මේ මිනිස්සු වශයෙන් කොයි පැත්තේ පිළිලා හිටියත් අපි ඔක්කොම මේ එකට සම්බන්ධ වෙච්ච නැත්නම් එකම අම්මගේ දරුවෝ වගේ සංසාරගත සත්වය නමුත් අපේ ආගම විසින් ජාතිය විසින් සිංහල බුද්ධ අංකාරයයි දෙමළ මිනිස්සය කියලා දෙකට කල්ලා රණ්ඩු කරනවා ඔක්කොටම තියෙන එකම එකම පංචේන්ද්‍රිය එකම ආශාවල් නමුත් අපි කවදාද මේ විහිළු අතාරින් අපි කවදාද මේ පටු මෙහෙම මොකද්ද කියන මේ මූල ධර්මවාදය ෆන්ඩමෙන්ටල්ස් මත ඇරලා කවද්ද අපි මිනිස්සුෙකුට මිනිස්සෙක් විදිහට සලකන්නේ. ඒක ආපු දවසට බුදුහාමුදුරුවෝ කනගාව. ජානර එතකොට මේ ළඟ ඉන්නේ ජීවත් වෙන්නේ අපි සියලු දෙනාටම සමසේ සලකනකොට යේසුස් වහන්සේත් එයි නවිනායකතුමත් එයි. ඔක්කොමලයි අපි සියලු මිනිස්සුන්ට සමසේ සලකනවා. මොකද ඒ ඒ තුන් හතර දෙනා අතර කවදාවත් ෆයිට් එකක් තිබිලා නැහැ. ලොක්කෝ අතර කිසිම ෆයිට් එකක් තිබිලා නැහැ. මේ අපි තමයි ඒගොල්ලන්ගේ කොඩි අරගෙන මේ රණ්ඩු කියන්නේ. ඒ නිසා මේ හිතවිලි වල තියෙන මේ යටින් වැඩ කරන ගතිය ප්‍රවාහයේදී ආ බලනකොට පේනවා කාගේ න්‍යාය පත්‍රයද අපි වැඩ කරන්නේ අපි මේ වැඩ කරන ජයග්‍රහණයෙන් කවුද කාටද ආඩම්බර කෙලස් වලට විතරයි මාරයට විතරයි අපිට කිසිසේත්ම දෙයක් මරණ මොහොතට උදව් කරන්නේ නැහැ. මොකද මේ අනුන්ගේ දරුවෙක් කරේ කර්මල්ල කරේ තියාගෙන තමයි මගේ රත්තරම් පුතේ කියනව නලවන්නේ. කරු ස්වාමීන් වහන්සේ බුදුන් වහන්සේ නිවන් දැකීම සඳහා ආයතන රැකිය යුතු බව දේශනා කළසේක යම් කෙනෙකුට උපත්යෙන්ම අන්ධෙක් හෝ ගොළුෙක් වේ නම් ඔහුට ඒ ආයතන දෙකෙන් අසංගත භාවයක් නොවේ නිසා ಜಾති අන්ධෙකු බීරෙකු ಜಾති බදිර කියලා කියනවා. මොනියම් ආයතන ආබාධයක් හෝ මොනෑම ආයතනක ආබාධයක් තිබිය නිවනට උපකාරී වේද මේක ਸਰවඥාන්සේ ඔය මේ මේක කමට අසුද්ධ කරන ප්‍රශ්න මේ සාමාන්‍ය දැනුම නමුත් ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී ඉඳුරන් ඉක්මව ගැනීම සංවර කිරීමෙන් නිවන් ලබන්න පුළුවන් කියන මේ අත්නෝමන්තික අදහස ඉදිරිපත් කරන්නේ අන්‍ය තීර්ථක ශ්‍රාවකයට කියනවා ඉඳුරන් দমনය කරනවා කියන ඕක නම් සියලු අන්දේව නිවන් දකලා තියෙනවා සියලු බීර නිවන් දැකලා තියෙනවනේ ඒක නෙවෙයි හොඳ ඇහක් තිබිලා හොඳ රූප දැකලා කාමයේ උපදවද්දිම ඒ කාමයේ මේකයි කියලා දැනගැනීමෙන් තමයි නිවන් දකින්න නැතුව රූප පෙන්වන්න නැතුව නේ සද්දනාහ නෙවෙයි ආන්නේ විදිහට මේ ඒකට මම කියනවා මේ කියන එකට 152 සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ මේකම සර්වඥාන්තු උපහාසයකට පාවිච්චි කරනවා ඒ ඉන්ද්‍රිය দমনය කියලා කියන්නේ බාහිර රූප වලින් පෙන්වීම නම් සදාචාරවාදීන් අරගෙන තියෙන බොල් මතය අනුව නම් පොට්ටේව නිවන් දැකලා තියෙන්නේ. අන්දියෝනි මේ බීරෝ නිවන් දැකලා තියෙන්නේ ඒක නෙවෙයි. උසයන් කියන්නේ කාම දනවන රූප තියෙන තැනම ඒක දැකලා, ඒක දින බොල් බව දැකලා, ඒක විනිවිදලා, ඒක හරහා ගිහිල්ලා දැන ගැනීම තමයි නියම සංවදේ කියලා කියන්නේ. ගරු ස්වාමීන් වහන්සේ නාම රූප නිසා රූප නිසා නාම ධර්ම ඇති වෙන හැටිත් නාම ධර්ම නිසා නාම ධර්ම ඇති වෙන හැටිත් රූප නිසා රූප ධර්ම ඇසිය උදාහරණයක් මම කරුණාකර පහදා දෙන්නේ. සෝවාන් චිත්තක්ෂණයේ ඒ බව එහෙමට <coughs> ප්‍රථම යම් යම් ඉඟිතක් ලැබෙනවාද? ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මම අපි මේක පළවෙනි කොට ඡාපි අරගනිමු ධර්ම දේශනාවට සම්බන්ධ කරලා කමඨා සෝද කරන වෙලාවට මේක වෙලා ගන්න නැතුව සෝවාන් චිත්තක්ෂණයේ ඒ බව එහෙමට ප්‍රථම යම් යම් ඉඟි දකින්නට ලැබෙනවාද? මේකට ඕ කියන්න වෙනවා අපේ ලොකු ස්වාමීන් වහන්සේ කියනවා යම් කිසි කෙනෙකුට මේ වගේ භාවනා වැඩ පිළිවෙලකට නීතිපත භාවනා කරනකොට ඒක පරියන්කදී විශාල ඥානයක් හෝ සෝවාන් වීමක් ලැබුණොත් ඒ පුද්ගලයාට අනිවාර්යයෙන් මේ ඥානයත් එක්කම ප්‍රතිවේක්ෂා ඥාන පහළ වෙනවා. ඒ ඒ චිත්ත වීදිය ඉස්සර පස්සර සලකන ගතියක් එනවා. එහෙම සලකනකොට යාට තේරෙන්න පටන් ගන්නවලු එදාම මම ඇත්තටම ශාලාවට එනකොට පරියන්කේ සකස් වෙනකොට භාවනාවට යනකොටම මේ සුබ ලක්ෂණ තිබිලා තියෙනවා. මොකද ඒවා දන්නේ නැහැ. උනාට පස්සේ බලනකොට ඒක එහෙම වගේ පේන්න තියෙනවා. ඉතින් වගේ මේ සෝවාන් වීම කියලා කියන්නේ ධික වැඩපිළිවෙලක පෙළගැස්මක අවසාන ඵලය නිසා ඊට ඉස්සෙල්ලා ඒව පෙළගැහෙන ගති යෝග වෙන ගති යෝගාවචර තියෙනවා. නමුත් ඒක වෙන්න ඉස්සෙල්ලා ඒක තේරුම් ගන්න බෑ. උනාට පස්සේ නම් කියන්න පුළුවන්. මේ දැන් තමයි මට තේරෙන්නේ ඒක ඒ බවට මේ සුබ ලකුණු හරි ලකුණු තියනයි කියන එක. ඉතින් ඒ නිසා මේකේ මේ චතුරාර්ය සත්‍ය මතක් කරලා දෙන්නේ Nirodheට පස්සේ තමයි Nirodhagamini ප්‍රතිපදාව පේන්නේ. නිවන් ලැබුවට පස්සේ තමයි නිවන් ලැබුව පාර පේන්නේ. අනික හැමතැනදීම පේන්නේ පාර ඉවරලා නිවන කියන එකනේ අපි සාමාන්‍ය ඉතියා මේ මේ භාෂාව ඉගෙන ගන්න. මේ පාර කියලා පාර ඉවරලා පායයි. ඒකේ අවධාන ඵලය දෙන්නේ. නමුත් චතුරාර්ය සත්‍ය ගොඩනගලා තියෙන්නේ දුක දුකට හේතුව නිවන නිවන ලබන මාර්ගය සහ නිවන ලැබුවට පස්සේ තමයි එයා මාර්ගයේ සාතික කළ දැනගන්න. මම නිවන් ලැබුවේ මේ මාර්ගයේ. එතකන් තිය ඔක්කොම කර කර කර කර ඉන්නවා. කන බල්ලන් ගහනවා කියලා කියන තියෙන්නේ. වැඩිච්ච දවසේ හරියටම ටාගට් එක වැඩි දවසේ අන්න මේක තමයි පාත් එක කියන්නේ. නිවන් ලැබුවට පස්සේ තමයි තමන්ගේ ඒ පාත් එක පේන්නේ. ඒ භාවනාවේදී ඇති වෙන පැද්දීම්, කැසීම් වැනි නොයෙකුත් අනිච්ඡානුක ක්‍රියාවලට මුහුණ දීමේදී මම මම මගේ නෙවෙයි මගේ ආත්ම නොවේ කියා ගනිමි. ඇත්තටම මෙය මම කරන්නේ පුරුද්දට ගිරවක වගේයි. මට හිතේ බැවින් මට මීට වඩා ගැඹුරු ලෙස මෙම අවස්ථාවට මුණදීම උපදේශයක් කියා දෙමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. උදාහන සක්මණේදී වම දකුණ යන්න පුහුණු පසු ඇත්තෙන්ම පාදයේ ගැටීමට පොළව හා හිත යොමු කිරීමෙන් මේක මදි ඒ වාක්‍ය. සක්මනේදී වම දකුණ යන පුහුණු වූ පසු ඇත්තෙන්න පාදය ගැටීමට පොළවහා හිත යොමු කිරීමෙන් මේක ඒක විස්තර කරන්න උත්සාහ කර තිනවා අතරේක ලාභයක් දෙන්න එක විලා නැහැ මේ කියන විදිහට අර ඉස්සලා කියලා තිනවා භාවනා කරන විට විශේෂ ශබ්ද කතා කරනවා මේකෙදී කියනවා අතපය එයාගේ තාලෙට නගලන්න පටන් අර ගන්නවා. අන්නේ වෙලාවට ඒක මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්ම නෙවෙයි කියලා කියනවායි කියලා. මේ කරන්නේ පුරුද්දකට කිරවෙක් වගේ කියලා තමන් තමන්ගේ ක්‍රමයේ විවිචනය කර ගන්නවා. කෙසේ නමුත් මම දැනගන්න ඕනේ මේ විදියට ඒවා මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්ම නෙවෙයි කියමනෙන් ඒ පැද්දීම් ගැසීම් වලින් බාධා කරගන්න නැතුව සත්‍ය පාත්ත ගන්න පුළුවන් වෙනවා. නම් කිරවෙක් වගේ කිව්වොත් ප්‍රශ්නට. එසේ ප්‍රශ්න කරුගේ මම දැනගන්න කැමතියි. ඒ එන පැතීම් ගැස්සීම් වලට සූදානම් වෙලා ගිහිල්ලා එන වෙලාවේදී මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියලා කීරවේක් වගේ කියලා හෝ ඒකෙන් බාධා නොකරගෙන සතිය පවත්වන්න පුළුවන්ද කියන එක හම්බ වෙනවනම් පුළුවන් නම් ගිරවෙක් වගේ හරි ගමන වැඩේ වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒකට මට කට උත්තර අවශ්‍යයි කවුරු හරි කැමති නම් ඒ ප්‍රශ්න කරුගේ මේ ඒකට උත්තර ලැබෙනවා සභාවට ඒක ලොකු දෙයක් වෙයි කියලා මම හිතනවා. මම යනවා ඊගාවකට හිත ඊතා හොඳේ සමාධිගත වී සිටින අවස්ථාවේදී භාවනා වටේ අවසන් වූ විට එයින් පිටවීමට හිත ඉඩ නොදේ පිටතට වඩින උපහාන්සියට ගරු කිරීමට කායිකව වැඳ නමස්කාර කිරීමේ අවස්ථාව නැතිවීම ගැන හිතේ සුළු කහටක් ඇත මම ඒ අවස්ථාවේදී හිතෙන් කරමි ඒ උචිතද ඔබ වහන්සේට කළ යුතු උසස්ම කරු කිරීම වහන්සේ දේශන හැටියට පිළිගැදීම බව මගේ අදහසයි කරුණාකර ඔබේ අදහස ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි සරුවචනසේ සඳහන් කරලා තියෙනවා භාවනා කරන වෙලාවට මම ළඟට ආවත් මට වන්දනා කරන්න නැගිටින්න එපයි කියලා. එචා සරුවචනහසිට කරන්න තියෙන ගෞරවය තමයි ඒ තමන්ගේ මනස්කාර දිකට පවත්වන එක. ඒක දසක්කේ මේ ලොකු ස්වාමීන් වහන්සේට ආසනීප වෙලා මම උපස්ථායකයෙක් වශයෙන් ඉන්න වෙලාවේදී ඒ දොස්තර මහත්තයා එනවයි කිව්වා වෙලාව දුන්නේ මම ගියා භාවනා කරන්න. මම භාවනා කරන අතරවාදී දොස්තර මහත්තයා ඇවිල්ලා බෙහෙත් ලයිස්තුව ලියලා දීලා ගියා. අසම උපස්ථාන ගැරවතු ලොකු සාංශය මට කිව්වා මෙන්න මේ පොතේ ඉස්තර ලියලා කියයි කියලා මම ඊපස්සේ ලොකු සාංශයට කිව්වා සාංශ මම මෙච්චර බල හැටිය දොස්තර මහත්තයා වෙනකම් පොඩ්ඩක් ආපෙල මට කතා කරන්න එපා මං කියන මට ඒ දොස්තර මහත්තයා කියන දේවල් තියෙනක නෑ ওই නම ඒ වෙලාවේ භාවනා කරකට හිටියේ කියලා ඊට පස්සේ මම කෝ භාවනා කර හිටියේ මම හරියට වෙලාව දන්නේ නැති නිසානේ ඒ නිසා මම ඇත්තටම ලොකු සාංශරේම ගහපදින එක වටින්නේ නෑ නමුත් දොස්තර මහත්තයා හම්බ වීමට අවශ්‍යතාවයක් තිබුණා ඒ වෙලාවේ ඊළඟට නම භාවනා කරද්දී බුදුහාමුදුර ළඟට ආවත් නැගිටවන්න එපා කියලා දෙන දොස්තර මහත්තයා කවුද කියලා. වෙනමක වැඩ වෙලා තියෙනවානේ. කෑමක් බීමක් නතර වුණත් වෙන ඊට වැඩිය බුදුහාමුදුර කවුද වැඩගත්ෙක් ඉන්නේ අපිට. ඒ කවුරු මොන වුණත් තමගේ මානසිකාරය පවත්නවා නම් එච්චරයි හැබැයි ඊයේද කියන්න තියෙන්නේ. ඒ වෙලාවේ නැගිට්ටත් ඒ සතිය කැඩෙන්නේ නැහැ. ඒ නිසා හොඳට බලන්න අපිට යම් හේතුවකින් කටේ නැගිට නිසා තමනුත් මේ ඒ කරන සිද්ධිය කරන මලක් කියන කවුරු වෙලා මේ මේ බුද්ධ පූජාවට අත ගහන්නයි කියලා කරනවා නැත්නම් මේ මල් රත ගහන්නයි කියලා කියනවා කියලා හිතමු. ඒලාදී තමන් පරියන්කයක ඉන්නේ දාන්නවා මේ චාරිත්‍රය තියෙන්නේ කියලා නැත්නම් මේ තියෙන විදිහට මම නැගිටලා යනවා. ඒලා හොඳට බලන්න මම නැගිටින්නේ මේ පිටිසට කරන ගෞරවයක් වශයෙන් චාරිත්‍රයට කියලා ඒ ඒ වැඩේ කරලා ආයෙසරයක් පරියන්කට ගිහිල්ලා ඇත්ත වහගත්තොත් ඇත්තටම සතිය කැඩිලා නෑ අර තියුණු තැන වගේ යන්න පුළුවන්. ඒ කියන්නේ රුඹස් බයක් ඇති කරගන්න එපා. දිනු වෙච්ච සතිය කියලා කියන්නේ එහෙම මේ බින්දට කැඩෙන එකක් නෙවෙයි. ගලේ ගැවුවත් කැඩෙන්නේ නෑ. ඒකෙන් තීරුම් අරගන්න පුළුවන්. එතකොට මේ සතිය හොඳට පළපදියම් වෙලා නම් ඒක ඉතර දකින්න ඕනේ දෙනවා නැගිටිපේක හොඳයි කියලා. කර්තෘ ස්වාමීන් වහන්සේ මම සිටින් මෙඩිටේෂන් කරන වෙලාවේ මෙන්න මේ වගේ දේවල් හිතට එනවා. ඒවා ඇසකන සහ ශරීරය හා සම්බන්ධ සම්බන්ධයි. හැබැයි දිවහා නාසය අසුර කරගෙන නෙවෙයි. උදාහරණ වශයෙන් කියනවා අප බලන ටෙලි නාට්‍යයක ප්‍රධාන නිලියවන චතුරිකා පීරිෂ්ඨ ඊළඟ කොටසදී මොන වේද? තවත් ආසක මම බොහෝමයක් කැමති සිංහල සින්දුවක් මතක් වෙනවා මේ සින්දුව YouTube එකේ දැක්ක නිසා. එම ගායිකාව මේ සින්දුව කී ලස්සන ආකාරයෙන් ඇවිදිනවා. අවසාන වශයෙන් බුහුණේ යම් යම් තැන්වල කැසීම් දැනෙන එක I try my best not to give in. බැරිම තැන මේ පාර විතරයි කියලා එතන කසනවා. ඒ ඉවර වුණාට පස්සේ තව තැනක් කැසිලා පටන් ගන්නවා. ප්‍රශ්නේ මේ වගේ දේවල් නැතර කරන්නේ හෝ අඩු කඩු කරන්නේ කෙසේද? මම කියන සින්දුව සම්පූර්ණයෙන් කියන්න සතිය කැඩෙන්නේ නැහැ. මම දන්න දෙයක් මම කියන්නේ. සම්පූර්ණ පරියන්කේ ඉඳද්දි ඒ සින්දුව ඒ ලය ඒ ඒ රිද්ම් එකේ මියුසික් ඔක්කොම යනවා. Tamanට හරියට ඒ සින්දුවේ ජීවත් වෙන්න පුළුවන්. ඒ වුණාට පස්සේ ආයෙ දාන්න සතියේට බබා නිදාගෙන ඉඳලා නැගිට්ටා වගේ ආයෙ නිින්දට ගියා වගේ මොනවත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ මම හිතන්නේ නිව්සීලන්ත වලද පොද මේකේ ප්‍රශ්නයක් වතුණා. අව ප්‍රශ්නයක් වතුණා කියලා කියන්නේ මේ ඒ හිතට ඒ කවිය නැත්නම් ඒ ඒ උද්දීන කර සංගීතමය අවස්ථාව එනවා පරියන්කේදිමයි එන්නේ. මොකද කරන්නේ මං කිය හිත පිපුණාට පස්සේ හිත දියුණුනාට හිත මේ අවදි වුණාට පස්සේ ඒක හරි කෙලිලොල්. හරි సౌందర్యාත්මකයි. ඒ సౌందర్యයෙන් පේන තියෙන දැන් හිත සුන්දරයි කියන එක. සුන්දර බවටපත් වෙච්චා මෙයා ක්‍රියාකාරකම් වගේක් කරනවා. ඒවා ඉතින් බොහොම පොඩි වැඩ. නමුත් ඒ ක්‍රියාකාරකම් තිබුණා නැත්නම් ඒක සුන්දර වුණාට පස්සේ ඒකට වෙන්නේ මුළු ලෝකෙම තියෙන සුන්දර දේවල් සම්බන්ධ වෙනවා. ඉතින් ඒක බාධා කරන්න ඕනේ ඒක ඒක කෙරුණත් ඒ තියෙන භාවනාවේ සති සමාධිය කැඩෙන්නේ නැහැ. පරීක්ෂා කරලා බලන්න ඒ මූණේ කහන එකේදී සමහරලට හොඳටම දැනගෙන ඒ ඒ සමහරලට මේ කට දෙපැත්තේ නහයේ කෙබෙනි වල කන් වල නිකන් ඇතුළේ ඩ්‍රිල් එකක් දාලා විදිනවා වගේ කාගෙන යනවා. ඉතින් හොඳට හිතනවා කළ කපිහඬ හිතනවා පිහලා බලන්න. පිහලා බලලා ආය භවනාට යන්න මුකුත් වෙන්නේ ඒ සතිය තියෙනවා ඒ වගේ මේ අල්ලගෙන යන්න පුළුවන් ගතියක්. සතිය අඩු නම් දුර්වල නම් කැඩෙනවා. හොඳට තියෙනවනම් ඒක හරියට බබා නිදාගෙන ඉන්නවා නිින්දෙන් අඬනවා. අම්මා ගිහලා කොටේට සට්ටු කරනවා ආයේ එහෙම නිින්දට වැටෙනවා. එහෙම නැත්නම් පොඩ්ඩක් නලවලා ආයේ ඒ නිදිපැදුරෙම තිබ්බම ආයේ නිින්දට යනවා වගේ ඒ සති සමාධිය වල මේ පැවැත්මක් තියෙනවා. ඒ අතර වාරදී යම් යම් ක්‍රියාකාරකම් වගේක් වෙනවා. ඒ ක්‍රියාකාරකම් වුණාට බොහෝ විට අපි හිතන තරම් කැඩෙන්නේ නැහැ. ඒක පරීක්ෂා කරලා බලන්න පරීක්ෂා කරපුවා තමයි තේරෙන්න පටන් ගන්නවා ඒ ජවනිකාවට ගැළපෙන විදිහට නැත්නම් හිතේ පිරිච්ච ගතියට సౌందర్యාත්මකට ආවට පස්සේ කයනොත් ඒකට සාක්ෂි වෙනවා වචනයත් ඒකට සාක්ෂි වෙනවා හිතත් ඒකට සාක්ෂි වෙනවා සාකල පොඩි ජවනිකාවක් පෙන්වනවා පෙන්වලා යනවා යන්නේ නිකන් මේ නිදාගෙන ඉනකොට හීනයක් පෙන්ලා යන්න වගේ නෝ නිින්ද කැඩෙන්නේ ඒ වගේ මේ ඊට පස්සේ පේනවා ඇත්තටම ටෙලිග්‍රෑම් එකක් බැලුවත් ඇත්තටම ඔය කියන චතුරික මම දන්නේ කවුද කියලා නටුව ප්‍රශ්නයක් නැහැ. ඒ මොකද නාගසමාල ස්වාමීන් වහන්සේ පින්නපාත කියලා එනකොට බීල සංගීතය අනුව නටන නාටිකාංගනාවක් වීදියේ දකින්න. ඒක භික්ෂුවර ගැලපෙන්නේ නැහැ. භික්ෂුවර කියලා තියෙන බලන්න එපා කියලා. නමුත් ඒ ශාංශික බලන්නේ පාරමද මාරේ අටවලා තියෙන ලද උගුලක් විදියට. රහත් වෙනවා. මේ පීතිය මැද මිනිස්සු අට කරගෙන බලනවා අර බීලා නටන ගෑණි ඒ සංගීතයට නටනවා ඒක ඔක්කොලා බොහොම රසෙන් බලනවා මේ ශාංශෙත් ඒකම තමයි බලන්නේ බලන්නේ මේ පාරම දඩවලා තියෙන මායාවේ උගුලක් කියලා ඒතරයි ඒකෙන් තමයි තේරෙන පටන් ගන්නවා ඒ බව දන්නවනම් ඒකෙන් හානියක් වෙන්නේ නැහැ විදුලිය අපි දන්නවනම් රබර් ග්ලව් එකක් දාලා විදුලිය අට ගෑවට මොකුත් වෙන්නේ නැහැ තමන් දන්නවනම් පොඩ්ඩක් රබර් ග්ලව් එකක් දාගන්න ගයි අනික් කෙනෙක් දන්නේ නැතුව අත ගෑවුවා දිනවා නිසා ධනෙන් සවතින් ඒ වගේ මේ කෙලෙස් වල බලය හරීම දුර්වලයි. කෙලෙස් වල බලය හරීම බහුරයි. කෙලෙස් වල බලය බොස් පුසති බොල්. මනසෙන් හිත හදාගෙන යන මනුස්සයට හම් වෙන ප්‍රතිශක්තියෙන් ඒ කෙලෙස් අත ගෑවත්. ඒක හරියට මේ වැක්සින් එකක් අතර පස්සේ ඒ ලෙඩේ බෝ වෙන්නේ නැහැ. වැක්සින් කරන ගියාට පස්සේ ඒ කියන පරිසරයට ගියාට ලෙඩේ බෝ වෙන්නේ නැහැ. මේ සතියෙන් හම්බ වෙන මේ වැක්සින් එක ਸਰවචනසේ සඳහන් කරන්නේ වසභාජනයේ හත දැම්මම කමක් නැහැ. උඹ යතේ තුවාල නැත්තම් කියලා. අතේ තුවාල තිබ්බොත් තමයි වස මේ පාණිනාමි වස වනේ නාස්ති විසං න අන්වාගමීති කියලා තියෙනවා. අතේ තුවාල නැත්තම් වසභාජනයේ හත දැම්මම මොකුත් වෙන්නේ නැහැ කියලා. තුවාල තියෙනවනම් විස ඒ අනුව යනවා. ඒ නිසා අපිට ජීවිතේදී මේ සාතිය පිහිටලා තියනවාද මට ඇත්තටම සතිය සහචරයක් වෙලා ඉන්නවද සතිය කියන හැරමිටිය මගේ අතේ තියෙනවද කියලා බලන්න නම් වෙනදා කෙලෙසෙන දෙයක් නැත්නම් උද්‍යෝගිමත් වෙන දෙයක් ඇවිස්සෙන දෙයකට හිත දාන්න ඕනේ. දාන්න වෙනවා දාන්න හොයාගෙන යන්න ඕනේ එනවා. දැම්මට පස්සේ බලන්න ඕනේ ඒකට හිත ඇවිස්සෙනවද කියලා. ඒ දවසක් මේ භාවනා කරද්දී මේ මම ගොඩක් මට ආසත් කතා කරන්නත් මම ගොඩක් විපස්සනා පැත්ත. නමුත් ඒ මේ ලොකු සාසීන කාලේ කිව්වා දැන් ටික සමථ භාවනා කරන්න කියලා. ඇස්සේ ඒකට මට මතක නෑ කොයි අවුරුද්දේ කියලා ප්‍රේමදාස මහත්තයා ජනාධිපති වෙලා. ඡන්දේ. එහෙනම් ඕව ගාලේ මට තමයි යකා මොන ජොලිය කැද්ද දැන් කියලා. මට සමතේ වැදිලා මට අත්තාව සතුටක්. මට එන ඔය අක මොනවද ජොලි කරන්නේ මටනේ ජොලිය තියෙන්නේ. ඒ ඉතින් මං ගිහලා ලොකු සංසාරේ මතක් කරලා කිව්වා ස්වාමීන් වහන්සේ හරි පුදුමයි මේ මේ ඡන්දය ඇහෙනවා. මම සාමාන්‍ය මම UNP කාර්යයක්. අපි ගවල ඔක්කොම UNP කාර්යයක්. ප්‍රේමදාස මහත්තයා තියෙනවා කියවා ඒතර චූර්ණෙකුත් තියෙනවා. ඒ ඡන්ද දින පැවිදුණාට පස්සේ මොන UNP එකක්ද? ඒක බාධාවක් නෙවෙයි මට මේ මේ භවනාවත් හොඳයි. සතුටට ගිහලා මම ලොකු සංසාර කිව්වා මේ මේ සද්ද ඇහුණාට මොනම ප්‍රශ්නයක් නැහැ කියලා. ලොකු සංසාර කිව්වා ඒ වගේ හොඳට සමාධියකින් හොඳ රාග දාසක් දාලා බලන්න. ඕගොල්ලෝ හිතන්නේ නැහැ කියයි කියලා ලොකු සාංශ වගේ කියන්නේ. ලොකු සාංශ දැකලා නැහැ මෙතන ඉන්න කට්ටිය. සාංශ මං කව දැම්මයි කියලා. මොකද උනේ මං කව කලර් ෆිල්ම් එක එකපාරට බ්ලැක් ඇන්ඩ් වයිට් වෙනවා. බ්ලැක් ඇන්ඩ් වයිට් වෙලා බ්ලර් වෙලා යනවා. රාග දහසක් අපේ රාග දනවන රූපයක් දහපු ගමන් හිතට එනකොටම 3D black red මේ color වලින් පෙන්වනවා. ටික වෙලාවක black and white වෙනවා. ඊට පස්සේ fade වෙලා යනවා. ඒ රාගෙ එන්නේ නැහැ. ඊට පස්සේ ලොකු සාමිකවා මේ රාගයෙන් බේරෙන්න තියෙන්නේ රාගයෙන් ඇතිතැනක ජීවත් වීමෙන් නෙවෙයි. රාගේ දැම්මට හිතට අල්ලන්න නැත්නම් එනකම් මේක හදන්න ඕනේ. හදන්න නැත්නම් අපි නිකන් මේ තුනී වීදුරු බාණ්ඩ වගේ හැප්පෙච්ච ගමන් ගොඩ වෙලා යනවා. මේක පොළවේ ගහකා ඒකනන්න හදන්න ඕනේ. එනිසා විපස්සනා කරනකොට තියෙන ඒ ඒ සෙල්ලක්කාර ගතිය තමයි අපි කෙලෙස් වලට ෆුහ් ගාලා පිඹලා දෙන්නේ. බය නැහැ. පටන් ගන්නකොට බයයි. භාවනාවට බොහොම සීලක පිළිලා සමාධියක ඉඳලා තමයි කරන්නේ. හැමදාම පුරුදු කරනවා බුදුජානන්සේ කියනවා මේ මහණෙනි උඹ හිත හදාගත්තොත් හිමාල පර්වතේ දෙකට බලන්න පුළුවන් ඔය කුරුණු අවිද්‍යාව ගැන මොකද කතා කරන්න කියලා බුදුහාම කියනවා. අවිද්‍යාව ඒ තරම්ම දුර්වල දෙයක්. අනමුත් අපි ඒ තරම් බයයි. මොකද අපේ හිත අපිට විශ්වාස නැහැ. අපේ සත්‍ය අපිට විශ්වාස නැහැ. බුදුජානන්සේ සඳහන් කරලා තියෙන්නේ නලාගාරං කුංජරෝ කියලා. නලාගාරය කියලා කියන්නේ විශාල බට අඳුරු විශාල බට පඳුරක් ඇතෙකුට ඇතෙකුගේ 10 ගුණයක් විතර ලොකුයි. නමුත් ඇතා දන්නවා මේක බොල් එකක්. එක බට ගහ බට ගහ ගැලෙව්වට පස්සේ උන් කඩන්න දෙන්නේ නැහැ. ඇතා මොකද බටහ කනවා කියන්නේ. නමුත් කිඩිය පිටින් බලනකොට නම් ඇතෙකුට නෙමෙයි මුගෙකුටවත් කරන්න බැරි මහ විශාල නලාගාරයක්. එක එක කරන්නේ නිසා ඉලපතක් දුන්නා පස්සේ ඉලපත කඩන්න යන්න එපා. වෙන් කළ කූර කූර කඩන්න. එතකොට කඩතක් කරන්න. දැන් ඔබ වහන්සේ දැන් ඉස්සෙල්ලා කිව්වනේ අර ඉස්සෙන් දෙබසක් යනවා කියන්නේ ඒකයි චතුරිකාපි නටන එකයි දෙක එකද නැත්නම් එකයි එකයි චතුරිකා නෙවෙයි නටන්නේ තමන්ගේ හිතම තමයි නටන්නේ ඔය තමන් ගාවේ නටන්නේ චතුරිකාගේ බොරුවට නම කවුද මන් දන්නේ චතුරිකා කියන්නේ අපර රාජේව ගාමිණි පොන්සේක මල්ලි පොන්සේකයි නම් කිව්වට තමන්ගේ හිත තමයි නටන්නේ අපි අර එමෙසුගේ නම් කියනවා මේ මට බැන්නේ මට ගැව්වේ අල්ලපු ගෙදර ගෑණි තමයි කියලා ගෑන්ට කුණු අරපෙන් පයි ඒක නෙවෙයි තමන්ගේ ද්වේෂයම තමයි එහෙම එකක් හදාන තියෙන්නේ. ඉතින් ඒ නිසා මේක ඔක්කොම ඇතුලේ නාඩගම තියෙනවා. ප්‍රොජෙක්ට් වෙනකොට ට්‍රේඩ් ප්‍රොජෙක්ට් වුණාට පස්සේ ඉතින් නළුවෙක් ඉන්නවා, නිලියක් ඉන්නවා, මල් ගහක් ඉන්නවා, සින්දු කියනවා, නටනවා. ඉතින් ඔක්කොම තියෙනවා. නමුත් ඔක්කොම මේක ඇතුලේ තියෙනවා. ඒක එළියට ආවත් නැතත් ඕක ඔහොම තමයි. අපි තාන්නේ ඒව නෙවෙයි ඒවා මේ පිට තියෙන දේවල් වලින් අපි කෙලෙසෙනවා. පිට තියෙන දේවල් වලින් අපි නම්බු කරනවා කියලා නෑ. මේක ඇතුලේ ඔක්කොම තියෙනවා. අර ස්වාමීන් වහන්සේ භාවනාව කොතරම් හොඳට පුහුණු වී හිත සැලෙන්නේ නැතුව අස්තුලක ධර්මයේ මුණ දිය යුත්තේ උපේක්ෂාවෙන් කියා හිතාගෙන හිටියත් තාම පෞලේ ව්‍යසනයකට මුහුණ දීමට අසිරු තත්වයකි. ඊට නොසැලී සිටීමට තවදුරටත් පුහුණු කිරීම කොයි ආකාරයෙන් කළ යුතුද? මේ යන ක්‍රමෙම තමයි. මේ ක්‍රමයට අපි පෞලේ ව්‍යසනයක් අල්ලන්න බෑ නමුත් අපිට කූඹි පෞලක් විනාශ වෙලා යනවා බලන්න පුළුවන්. වෙන මොනවාරි පොඩිසියක් කල බල ටික ටික ටික ටික ගියාට පස්සේ අන්තිමට සුජාතික පවුලක් තමන්ගේ පවුල විනාශ වෙන හැටි දිගට බල බල ඉන්න පුළුවන්. ඉස්ලාම පේන්නේ ඔය අදාළ නැති වෙන දෙයක් විනාශ වෙච්චාම ඒ ඇත්ත සැලෙනවා. තමන් සැලෙන්නේ නැහැ. ඒ ක්‍රිෂ්ණමූර්ති කියන තරුණයයි එයාගේ අයියයි දෙන්න ඒ ෆිලොසොෆිකල් සොසයිටි එකේ ලෝක ගුරු බවට පත් කරන්න එංගලන්තේ ගිහිල්ලා උගන්වනවා. උගන්වනකොට ක්‍රිෂ්ණමූර්තිගේ අයියා නැති වුණා. ඉතින් එයා එතකොට අවබෝධයක් ලැබලා තිබුණේ නැහැ. පුදුමාකාර විදිහට කනගාටු වුණා. මේ පවුලේ ක්‍රිෂ්ණමූර්තිගේ නම වෙනියා. දරුවෝ ගොඩාක් ඉන්න පවුලක්. තාත්තා හරි දුප්පත්. ඉතින් අර තියෝසොෆ් කෙල්ලෙක් ඇවිල්ලා කියලා එංගලන්තේ ගිහිල්ලා ඉංග්‍රීසියෙන් උගන්වනවා කිව්වම මේ පවුලට ඒක ලොකු දෙයක් නේ. නමුත් Taman එක හිටපු Tamanට පෙර ගමන් කරුවෙච්ච අයියා මැරුවා. ඉතින් ගොඩාක් අඬනවා මෙයා. අඬලා කනගාටුලා කනගාටුලා. එක දවසක ඒ ගහ තාම තියෙනවායි කියනවා ඒ තැන. එයා ඒක හක්කට මාඩු වෙලා ඉඳද්දී මේ තෙංගලන්තේ ගැමි පළාතක් වෙන්න ඕනේ මිනිහක් ගෙනියනවලු. ඉතින් මිනිහ පිටිපස්සේ අයිතිකාරෝ ඉසాత බැඳගෙන අඬනවලු. ඉතින් කිසිම උත්තර දෙන්න දැන් මං අඬන්නේ නැහැ. ඒ මිනිස්සු අඬනවා දැන්. ඒ මිනිස්සු අඬන්නේ ඒ මිනිස්සුගේ ඥාතිය නැති නිසා මං ඇඬුවේ මගේ ඥාතිය නැති නිසා ඒ නිසා අඬලා තියෙන්නේ මට මම්ම තමයි. මේ මගේ කමට මං අඬනවා මිසක් මරණයට නෙවෙයි හඳන්නේ. මරණයට නෝ මේ මරණයට තනන්න එපා. එතන තමයි නිවන් දැක්ක තැන කියලා කියන්නේ. ඒ ගහේ ඒ ගහේ ගහ මුල ඉඳගෙන මේ දර්ශනේ දකින්නකොටලු අවබෝධය ඇතිලා තියෙන්නේ අපි අඬන්නේ මේ අපේ කෙනා නැති වුණාට. ඒ නිසා මේ ජාතික වුණත් වෙන කෙනෙක් මරණ ගියාම විශේෂයෙන් ප්‍රභාකරන් මහත්දාසේ අපි කැවුම් කැවන්නේ. UN UNP කාරෝ කිව්වේ එදා මැරිච්ච සොල්දාදුවෝ සිංහල සොල්දාදුවෝ වෙනුවෙන් දුබල කැවුම් කන්නේ කියලා. එදා සිංහල සොල්දාදුවෝත් බර ගන්නක් පන්නේ. හැබැයි අරන්නේ ඉන්න බෑ. රචිනිය දානවා අලුත් අලුත් අලුත් දවසක. මොකද කියලා අහනවා ප්‍රභා කරන්න නැරිලා. ඒක ලොකු සතුටක්. ඒක හදාගෙන තියෙන්නේ මම යට මාන්නෙට තෘෂ්ණාවට රිදෙන තැන තමයි රිදෙන තැන. එහෙම නොවි දැන් අපි දැන් මේ මේ පෞල් ව්‍යාසයක් කියලා කියනවා. නිකමට හේතුම අපි මීට ඉස්සල්ලා ආත්මෙත් පවුලක ඉඳලා ආවේ කියලා. ඒ පවුල දැන් ව්‍යසන වුණායි කියලා. ඒ කැක්කමක් නැහැ. ඒක දැක්කත් පෙන්නුවත් ඒ කැක්කමක් එන්නේ නැහැ. මොකද අපි ඒක තකා කියලා ඇවිල්ලා ඉවරයි. ඒක නිසා මේ මේ විදිහට අපි සුත්තමේ වශයෙන් අහලා, චින්තාමේ වශයෙන් අපේ දුර්ලකම් දැක ගැනීම දිගටම භාවනා කරන කරන යනකොට මේ නාඩගම තේරෙන්න පටන් අර ගන්නවා. මට මේ මේ ඔය ඒ දවස්වල සුබතරම තමයි ඒ දාපතේ හිටියේ මම එතෙන්ට යනවා ඒ දවස්වල කතා කරන්න. එයා ගියාට පස්සේ මට මට උනේ අපච්චි නැදලා තද මේ මේ ලොකු ෂොක් එකක්. මට වැඩක් නැති වුණා. ඒ ජීවිතේම වැඩක් නැහැ කියලා හිතුණා. ඇස්සේ කවුද කිව්ව සුබතරාමේ ඉන්නවයි කියලා ඒ මොනේ මේ තාරදතුමා. ඇස්සේ මං ගියාට පස්සේ ආ කතා කරගෙන ඉඳලා කිව්වා යම් කිසි කෙනෙක් කවුරු හරි මරණයි කියලා අඬන්නේ වෙයි. Tamanට වෙච්ච පාඩුවේ ප්‍රමාණයට කිව්වා. මට වාස විශේෂතාවක් ආවා මොකද මට කලන්තය හැදෙන තරම් මං ඇඬුවා. ඊට කිව්වා උඹට අපච්චි ඒ කියන්නේ නොකිය කිව්වේ අපච්චි නැති නම් උඹට ගොඩක් පාඩු ඇති. සල්ලි වලින් පාඩු ඇති. ඒක තමයි වඩන්නේ. අඬන්නේ වෙච්ච පාඩුවේ පමණට නැත්තම් ගාණක් නැහැ කියලා. මං 17 කල්පනා කරා මේ අපච්චි නැති වීම මට වෙච්ච පාඩුව මොකද්ද කියලා. මට කල්පනා වුණා මම අදහසක් තියුණා අපච්චිට මැරෙන්න දෙන්නේ නැහැ කියලා. පුළුවන් තරම් උපස්ථාන කරලා තියාගෙන ඉන්නවා කියන අදහස. ඉතින් ඒකට ඒ අදහසෙන් මට හෙන පාරක් වදිනවනේ. මට බෑ කියන එක දරන්න බෑ. ඒ නිසා මරණවලදී අපි අඬන්නේ අපිට ඒ මනස නැතිවිල්ලෙන් කොච්චර පාඩද දැන් අපිට ණයක් දීපු එකෙක් මැරලා ගියා නම් එතකොටත් ඇඬෙනවා එතකොටත් ඇඬෙනවා අනේ අම්මේ යන්න මෙයාගේ පොත හම්බුනේ නැත්තම් හරි කියලා නයිලිය පොත හම්බුනේ නැත්තම් හරි පොත හම්බුනොත් ඉතින් ගෑණි ෆයිට් එකක් දෙනවනේ ඒ කිය එතකොට අමාරුයි ඒකට ස්වාමීන් වහන්සේ න්‍යාම ධර්ම පහ බුද්ධ දේශනා අර්ධනාතෝත් පසුකාන ආර්යයන් මතයක් වදයි කර්මයන් පහදා දෙන්නේ මම දන්න විදිහට නම් මේක න්‍යාය ධර්ම බුද්ධ දේශනාවක්. මේ න්‍යාය ධර්ම තමයි වැඩ කරන්නේ මමයා ඊට වැඩිය පුළුවන් කාර්යයක් කියලා පෙන්වන්න හදනවා. මගේ මාන්නේ එහෙම ඕන ඕන න්‍යාය ධර්ම වලට යටත් වෙන්නේ මම මේක කරනවා කියලා මේ මාන්නකර වෙන්න හදනවා. තණ්හාව කියන්නේ ඒ න්‍යාය ධර්ම වලින් අමතර ලාභයක් අවස්ථාවාදයක් ලබා ගන්න උත්සාහ කරනවා. ඉතින් කවදා හරි මේ තණ්හා මාන දිටි නැති වුණාට න්‍යාම ධර්ම යනවා. අපිට ඕන වෙන්න ටික වෙනවා. නමුත් අර තල්ල කඩා ගන්න ඕන කමක් නැහැ. පැනලා ගිහිල්ලා තණ්හා මාන දිටි වලින්. ඒ නිසා න්‍යාම ධර්ම පහ තමයි ලෝකේ සදාතනිකේ බුද්ධජානනාංශය ඇති කරපු දෙයක් නෙවෙයි. සර්වජනසේ පෙන්ලා දීලා තියෙනවා. හැම දෙයක්ම වැඩ කරන්නේ න්‍යාය ධර්මයකට කියලා. ස්වාමීන් වහන්සේ හිතට අචේතනිකව නැගෙන හිතවිලි මාගේ කියා නොගන්නා තාක් අකුසල් රැස් නොකරන බව රැස් නොකර ගන්නා බව කියවිනි. අවිද්‍යාවේ නැතොත් ක්ලේශ වල බලපෑම ආරම්භ වන්නේ කොතනින්ද? එනම් අචේතනිකව හිතවිලි පැදවීමෙන්ද නැතොත් තමාගේයයි ගන්නා මොහොත පටන්ගත් පටන්ද කරුණාවෙන් පහදා දෙන්න. ਸਰවඥ සදාහන කරනවා ਸਰවඥතා ඥාණයට අවිද්‍යාවේ හටගන්ම පේන්නේ නැහැ කියලා. පුබ්බා කෝටින පඤ්ඤායති අවිජ්ජාය කියලා. ඒ නිසා අපිට ඒක තර්කයෙන් හිතෙන්න යන්නත් එපා. ගිහිල්ලා කවදාකවත් සර්වඥතාඥාණයට අල්ලගන්න බැරි වෙච්ච එකක් අපි උත්සාහ කරපුවාම අපිට වෙන්නේ උම්මත්තක භාවයටපත් වෙන එක අපිට තියෙන්නේ මේ මතුවෙලා හැදිලා තියෙන අවිද්‍යාවෙන් පටන් ගන්න. ඒ නිසා සර්වඥාන්සේ අවිජ්ජා සූත්‍රය සඳහන් කරලා තියෙනවා කුබ්බා කෝටි බික්කවේ අවිජ්ජාය පඤ්ඤායති කියලා. නමුත් අවිද්‍යාවට ආහාර තියෙනවා. අවිද්‍යාවට ආහාර නීවරණ. ඒ නිසා එතනින් පටන් අරගන්න. ඒ නිසා මේ අවිද්‍යාව පටන් අරගන්නේ අචේතනික කෙලෙස් වෙන්නත් ඉඩ තියෙනවා. මේක නෑ කියන්න බෑ. වෙන්න ඉඩ තියෙනවා. නමුත් මේ කොතනක හෝ අචේතනික ඇතෙන හිතවිලි මම කියා ගන්න කොනක් එනකම්ම එයා හිතවිලි ඇති කරනවා කොච්චර නැහැ කිය කිය හිටියත් මගේ කියාගත්ත ගම කෙලෙස් කන්දරාවක් පටන් ගන්නවා ඒක නිසා අපිට සෑහෙන වෙලාවක් අදිෂ්ඨාන ශක්තියෙන් සතියෙන් සමාධියෙන් පුරුවන් වෙයි මේ මේවා කෙලස් කරගන්න නැතුව කෙලස් කරගන්නවා කියලා සංස්කාර කරගන්නේ. මගේ කියා ගන්න නැතුව ඉන්න තාක්කල් එන්නේ නැහැ. නමුත් කොත්තනක හරි කොයි වෙලාවක හරි අසත්‍යමත් මේක මම කියාගත්ත ගමන් ඊගන සැලසුම් කරපු ගමන් එතනilla කෙලස් වෙන්න පටන් ගන්නවා. තමාගේ යන පටන් තමාගේයි ගන්නා මොහොත පටන්ද ඒක ඇත්තටම අපිට දෙන්න පුළුවන් උපකල්පන පමණයි නැත්නම් උපමාන. නමුත් අංග සම්පූර්ණ උත්තරයක් වෙන්නේ නැහැ. වාංශිකී භාවනා කිරීම සඳහා උපදේශ ලබා දීපිසි නවක යෝගීන් පරියන්කේ සිට කොන්දහා පොළව කෙලින් කර සබාගෙන තබා භාවනා කිරීම යෝගී බව දක්වන ලදී. මෙම ඉරියව් වෙනුව සිටීමෙන් ඉරියව් රුකුලක් ලැබේදී පරියන්කේ සිටීම දුෂ්කර බැවින් දෙපා රිදෙන විට ඉරියව් වෙනස් කිරීම භාවනාවට බාධාවක් වෙන හේතු වාච මේ පිළිබඳව පැහැදිලි කිරීමක් බලාපොරොත්තු මේ පටන් අර ගන්නකොට Taman ඒ ප්‍රශස්ත தত্ত্ব දෙන්නේ කියලා කියනවා සංඛ්‍යාපුත්‍ර ජානංශ කියනවා සිවුර අඳිනකොට භික්ෂුව සිවුර ගානට පරිමණලය දීලා අඳින්න ඕන. ඒ කියන්නේ යට ඔක්කොම එහෙම මේ කැලියෙල්ල නැතිලා අඳින්න. මොකද ඇවිදිනකොට ඇවිදිනකොට කොහෙන් හරි කැලලද්දයක් එල්ලුණාට කරන්න දෙයක් නැහැ. ඒ නිසා නැවතත් සිවුර අඳිනකොට ආයසරයක් පරිමණලය දීලා අඳින්න ඕනේ. ඒ වගේ තමයි පරියන්කට ගියාට පස්සේ සති සමාධිය ඇති වුණාට පස්සේ සමහර ලාවට ඒ කියන ඉරියව්ව කෙලින්ම හිටින්න නැතු වෙන්න ඉඩ තියෙනවා. නමුත් ආය පරියන්කයට ගියාට පස්සේ තමන්ට කරන්න තියෙන පුළුවන් තරම් ඒ ශ්වසන පද්ධතිය ආදාවකින් තොරව සිදුවෙන්න තියලා කෙලින් තියලා දෙන්න. ඒක ශ්වසන පද්ධතියට ඇද වෙන විදිහට හිටියොත් ඒක මේ ඉසිකකුන් ඇති කරනවා. එහෙම නැත්නම් මාංශම් මාංශපේශි ස්තබ්ද භාවයටපත් කරනවා. ඒ නිසා පටන් අර ගන්නකොට ඒක මේ ධර්ම ගෞරවයෙන් ඒ ටික කරන්න ඕනේ. ඒ වගේම ඒ පටන් ගන්නකොට පරියන්ක හිටියට අන්ති වෙනකොට තමයි ඇඳේ නිදාගෙන ඉඳද්දිත් ඉස තියාගෙන ඒත් අනපනට යන්න පුළුවන්. ඒ වගේම වෙනත් ඉරියව්වක ඉන්න ගමනොත් යන්න පුළුවන්. නමුත් ඒව අතර ඒකලාභ පටන් අර ගන්නකොට ආධුනිකයෝ සවස් කියන කරන්න ඕනේ. මේ අර විදියට දෙපා රිතෙන විට ඉරියව් වෙනස් කිරීම භාවනාවට බාධාවක් ඉන දෙයද කියන එක භාවනා කියන වචනේ අයින් කළ තැන සතිය කියලා දානවා. එතකොට ඒ වාක්‍යයන්නේ මෙහෙමයි. පරියංකේ සිටීම දුෂ්කර බැවින් දෙපාරේ දෙනුවට ඉරියව් වෙනස් කිරීම සතියට බාධාවක් ගෙන දේ. ඒක මගෙන් අහන්න ඕන තමන්ගෙන් අහන්න ඕන. මට මේ කකුල රිදෙනවා. ඒ නිසා ආනපාන කරන්න බෑ. හිත වද වෙනවා. එනිසා මම හොඳට සීයෙන් යුතුව නැවතිල්ලේ পায় ඒ රිදෙන එක දුරවංගන විදිහට ඉඳහස් කරලා දීලා ආයෙත් ගියාම අර තිබුණ තැන ඉඳලා සතිය පවත් ගන්න පුළුවන් නම් මේකෙන් බාධා වෙලා නැහැ. ඉතින් ඒක තමයිම පරිශන කරලා බලන්න. එතකොට තමයි බලන්න පුළුවන් මේ සතිය මේ තමන්ට මේ පාලනය කරගන්න පුළුවන් තත්ත්වයකට එනවාද කියලා. හුස්ම ගන්න නොදෙන අවස්ථාවේදී හිස පහළට නැවී තිබෙන බව දැනුණු විට නැවත සිහියෙන් හිස කලෙන් කරගැනීම කළ යුතුද නැත්නම් ඒ ආකාරයෙන්ම සිටිය යුතුද දෙකම කැපයි. නමුත් Tamanට මතක තියාගන්න තියෙන්නේ හිස නැවත කෙලින් කරනවා නම් නැවතිල්ලේ අදිෂ්ඨාන පූර්වක කරන්න ඕනේ. ඒක පාරට කරන්න යන්න එපා. සමහර විටක තමයි දැනුණට පස්සේ භාවනාවෙන්මත් ඒක නැගිටවල දෙනවා. ඒ නිසා මේ අර ඉස්සල් ප්‍රශ්නේදී වගේ තමයි පටන් ගන්නකොට අපි ඔළුව කෙලින් තියලා පටන් ගත්තා සමහරලාට මේ භාවනා හැද කෙලිගෙන යනකොට සමහරලාට යම් යම් වෙනස්කම් සාධිත සිද්ධ වෙනවා. ඒක හදන්න ඕනේද හැදෙන්න වෙන. දිට දෙනවාද කියන එකේ හැදෙන එක තමයි වඩා හොඳ එක. හැදුවත් වෙනස් කරා නැවතිල්ල කරන්න කියන එක තමයි කියන්නේ. සියලු බාධක දාඩිය සද්ද හිතවිලි වේදනා මැද උස්ම දැනෙන විට හිත ශූන්‍යාත්මකව රඳවා ගැනීමට වීර්ය කරමි. මේ නිවැරදිද මුලදි මුලදි නම් වීර්ය කරන්න වෙනවා. නමුත් අන්තිමට බලනකොට පේනවා ඒ ශබ්ද හිතවිලි වේදනා බොහොම ඉහළ මට්ටම කියන්නේ විවිකයේ කියන එක බොහොම යට මට්ටමක තියෙන. ශබ්ද වේදනා හිතවිලි වලට විවිකයට බාධා කරන්න බෑ. අපි බාධාවල් අදාහගෙන බාධාවල් සමාදන් වෙන්න ගියොත් හිත කැළඹෙනවා. අර විවේකී පුරුදු කරගත්ත එකනට බාධා හරහා විවේකීදී ආ බලනකොට පාෂ බැඳිච්චි වතුර වැවක පාෂටි ඉවත් කළා යට තියෙන පිරිසුදු වතුර කලයක් ගන්නවා වගේ. පාෂටි පිටචාවයි වතුර කලේ ගන්නකම් පාෂටි ගහට කරාට යට වතුරට මුකුත් වෙලා නැහැ. ඒ නිසා මේ දෙක මට්ටම් දෙකක ක්‍රියාත්මක වෙන එක බලන්න දැන් අද නම් එළියට ගියොත් අහසයි බලාකුළු කියන දෙක වෙන් කළ දක්වන්න පුළුවන්. ඊයේ එළියට ගියා නම් අහස පේන්නේ වලාකුළු විතරයි ඒක නිසා හිතෙනවා අහස නැති වෙලා කියලා. මොකක්ද ආකත් වලාකුළු වලට අහස මකන්න බෑ. తాවකාලික වසා හෙලා ගන්න පුළුවන්. නමුත් අද වගේ දවසට ගියම් පේනවා කවදාකවත් වලාකුළු වලට අහස අල්ලන්නවත් බෑ. වලාකුළු කියන්නේ හුඟක් කිට්ටු එකක්. අහස ගැන ගොඩාක් ඈත එකක්. වලාකුළුකින් අහස කෙලෙසෙන්නේ නැහැ. ප්ලේන් එකකින් උඩට ගියත් පේනවා අහස තියෙනවා වලාකුළු පොළොවට පාත්‍ර. ඒ වගේ මේ සද්ද වේදනා හිතවිලි කියනවා වලාකුළු වගේ. ඒ හිතට ඇත්තම නම් මොනක්වත් කරන්නේ නැහැ. කිරණවයි කියලා කනගාටු වුණොත් ඒ පශ්චාත්තාපය විතරයි තියෙන්නේ. ඒ නිසා අපි අදහන්න ඕනේ විවේකය. නිස්සද්ද භාවයයි. මේක ඉතින් භාවිත කරන ශූන්‍යත්වය කියලා. ඒක අදහන පුරුදු වුණාට පස්සේ පේනවා මේ ශූන්‍ය භාවයේ විවේකයේ හුදකලාව කඩන්න විනාශ කරන්න පුළුවන් මොනම බලයක්වත් ලෝකේ නැහැ. බලයක් තියෙනවා කියලා හිතුවොත් ඒ හිතන හිතවිල්ලේ තියෙන බොළඳකම නිසා එයා සැලෙනවා. කඩන්න මොකද බෑ ඒක හොඳට පුරුදු කරගන්න මේ විවේකයේ ලදලද වෙලාවේ කළ එක gedara ගියා වගේ තරමට පුරුදු කරන්න. එතකොට පේන මේ ශබ්ද හිතවිලි වේදනා කියනව මේ බොහෝම බොළඳ කළු ලෑල්ලක රටහොනකින් ලියපු එකක් වගේ. මකපුවාම කළු ලෑල්ල ඉතුරු වෙනවා. කළු ලෑල්ලට මොකුත් වෙන්නේ නැහැ රටහොනේ ලියුවයි කියලා. සෝතාපන්න සහ සෝවාන් වීම අතර වෙනසක් තිබේදයි පහදා දෙන්නේ මේ භාෂා වෙනසක් තියෙන්නේ. සෝතපන්න කියන්නේ pāli වචනේ, සෝවාන් කියලා කියන්නේ ඒකට තියෙන සිංහල වචනේ. ඒක භාෂා ප්‍රශ්නයක් විතරයි වෙන වෙනසක් නැහැ. අර ස්වාමීන් වහන්සේ රූපේ අලි දස්සන කියලා මේක ලියලා තියෙන්නේ යන්නත් පෙනෙන දේ තියෙනවා නොවේ තියෙන දේ පේනවා නොවේ යන්නත් අවදුරට පැහැදිලි කරන ලෙස ඊටා කවුරුන් ඉල්ලා සිටීම අපිව තියමු මේ ධර්ම දේශනාවේදී මේ අපිට මේව සාකච්ඡා කරන්න පුළුවන් මේ වෙලාවේදී ඔක කරතොත් එහෙම ගොඩක් මේ වෙලාව පිරිමහින්න ඕන නිසා. නෝ පිට දානවා නෙවෙයි මම බලන්නම් ඒව ධර්ම දේශනාවට සම්බන්ධ කරනවා. සතිපට්ඨාන සූත්‍රයේත් වෙන සූත්‍රවල බුදුන් වහන්සේ දක්වා ඇති කමඨාන් වලට අමතරව වර්තමාන ලෝකයේ ඇති ලෝකයේ අත්ජීවීමට සිදුවෙන විවිධ අත්දැකීම් කමඨාන් ලෙස යොදාගෙන ජීවිත යථාර්ථය අවබෝධ කරගත කරගෙන මාර්ගඵල ලැබිය හැකිද? ඒක තමයි අර නාගසමාන ස්වාමීන් වහන්සේ පිටපත කරනකොට බලන්න වෙනද හොඳ නැති ඒ නාටිකාංගන අධ්‍යාපනලා කේමා උපලවන්නා වගේ ඇත්තෝ කකුල් දෙක හොදනකොට වතුර ටිකක් ඇවිල්ලා ඒ වතුර ටික පොළොවට බී ගන්න දිහා බලලා ගිහලා ඇඳේ ඉන්නකොට පහන තෙල්නතු පහන්නේ වෙන හැටි බලලා ඒක කමටහන් කරගත්ත නිසා විපස්සනාවට කොයි එකක් කමටහන් කරගන්න පුළුවන්. සුළුදී අපි කරන්නේ අර සම්මත ආනාපාන දිගේ ගිහිල්ලා තමයි එතෙන්ට යන්නේ. අර ස්වාමීන් වහන්සේ පටිච්චසමුප්පාදන පස්සේ යසසී සාමීති පස්සසී සාමීති සීක්කති යන පැහැදිලි කරන පටිනිසජ්ජනේ කියලා කියන්නේ දීලා දානවා කියන එක. අතහරිනවා කියන එක. ඉතින් උගාක් වෙලාවට අසසී සාමීති කියලා කියන්නේ ආස්වාසිය සම්පූර්ණ ගෙවෙන පැත්ත, ප්‍රසවාසයේ සම්පූර්ණ ගෙවෙන පැත්ත. මේකට කයානුපස්සනාව වයානුපස්සනාව, නිරෝධානුපස්සනාව කියන නමුත් පාවිච්චි කරනවා. අපි හැදෙන පැත්ත බලන්නයි පුරුදු වෙලා තියෙන නමුත් එහෙම බල්ලා බල්ලා බල්ලා ඒ සියුම් තැන දැක්කට පස්සේ ගෙවෙන පැත්ත බලන්න පුළුවන්. ආශ්වාසය ගෙවෙන පැත්ත ප්‍රශ්වාසය ගෙවෙන පැත්ත ඒ දෙකෙන් ප්‍රශ්වාසය ගෙවෙන පැත්ත ලේසි. ඒක බොහොම ක්‍රමිකව සිද්ධ වෙනවා. නිසා යම් වෙලාවක මේ ප්‍රශ්වාසය ගෙවෙන පැත්ත බලන්න පුළුවන්කම තියෙනවනම් එයාට තේරෙනවා මේ කොච්චර ලස්සනට සුන්දරව බලාපොරොත්තු ඇති කරමින් මේක ඇති වුණත් ඒක ගෙවෙනවයි කියලා. මේ මම මෙල්බන් ඉඳදී මට ඊමේල් එකක් කරලා තිබුණා. ඊමේල් එක එකනක් මට හම්බුණා මෙල්බන් වලදීම. ඒකෙදී මේ අවුරුදු 102ක් වයසක ඉංග්‍රීසි ලොක්කෙක් කතා කරලා කියනවා. ගොඩාක් ලස්සන දෙක විස්තර කරන මිනිහකට ආම හොඳයි. උත්තර මොලේ වැඩ කරනවා. එයා කියලා තියෙනවා මේ ජීවිතේ ජීවත් කරවද්දී උඹේ වයස කීයද ප්‍රෙෂර් එක කොච්චරද බ්ලඩ් කවුන්ට් ඔය පැත්තකට දාපන් කියලා. ඔය දොස්තරට බාර දීපන් ඔය එකකින්වත් වැඩක් වෙන්නේ නැහැ. උඹට ගණන් ගන්නවා ගණන් ගන්න තියෙන හුස්ම විතරයි කියලා. ඒකෙත් ගෙවෙන පැත්ත බලපන් කියලා. මට පුදුම හිතනවා මේ මනුස්සයා මේ කියන වචන අවුරුදු 102ක් 20ක් වෙච්ච 102ක් වෙච්ච මනුස්සෙක් කියනවා ජීවිතය ඉතාමත් වැදගත් ඒ තමයි හුස්ම ඒකන බලපන්. ඒකත් ගෙවෙන පැත්ත බලපන්. මට සාධාරණ නිසා මම බුදු වචනයක් කාලා නිරෝධානුපස්සනාව ගැන දැනගෙන නෙවෙයි මේ කතා කරන්නේ. අවුරුදු 102ක ජීවිත අත්දැකීමෙන් කියනවා ඒ මං එන දවසේ මෙල්බන් වල තියෙන මනස හම්බෙලා කිව්වා මං කොහේ ඊමේල් එක හම්බුණා ඒ කියන්නේ ලොක්කා නෙවෙයි ලොක්කා ඊමේල් එක කිව්ව එක. ඉතින් මං සෝන්සරේ වන්නේ වගේ ඊමේල් තමයි කිව්වා. ඉලක්කම් හත පහක වැඩක් නෑ මේ ජීවිතේ. සල්ලි කොච්චර සීනවද? දරුවෝ කී දෙනෙක් ඉන්නද? ප්‍රෙෂර් එක කොච්චරද? බ්ලඩ් ෂුගර් කීයද? වයස කොයි? පැත්තකට දාන්න කියලා තියෙනවා. හුස්ම ගන්න බලපන්. යටිලිය දෙන එකත් ගෙවෙන තැන බලපන් කියලා. ඉතින් මේකෙත් පරිණිසකන් පස්සනා කියන්නේ ඒක තමයි. ගත්ත ස්වාමීන් වහන්සේ යෝගී නොබල් සයන්සස් වතාවත පුරමින් සිටින බැවින් දවල් දාණය ලබා ගන්නා විට දාණය පිළිගන්න දායකින්ට පින් සිදු වේවා කියා කීම නොබල් සයන්සස් යන පටහැනි දයන්න පහදා දෙනමින් ඔබ වහන්සේගෙන් ඉල්ලමි. ඒ මේකට කියන්නේ ආර්ය තුන්හි භාවය කියලා නොබල් සයන්ස් බුදුන්සේගේ වාක්‍යයේ තියෙන ධම්මී වාකතා ආර්යව තුන්හි භාවෝ. සම්නිපතිතානම් හෝ භික්කවේ ද්වයං කරණීයං. ඒකට රැස් වුණාට පස්සේ මහන්නේ භික්ෂුවක් විසින් කළ යුතු දෙකක් තියෙනවා. කරනවනම් ධර්ම කතාවක් කරපන් නැත්නම් කරපන් හිටපන් කියන. ඉතින් මේ පින්සිතිය වගේ එක පිනක් කියලා හිතනවනම් කරන්න. හොඳයි කියලා හිතනවා. නැත්නම් පණින්න පුළුවන් ඕන නම්. අර්ථර ස්වාමීන් වහන්සේ නිහතමානීකම නිවනට යොමු කරන්නක්ද අනතිමානි කියන ගුණය බුදුරජාණන්සේ සඳහන් කරලා තිනවා නිවන් ලැබීමේදී කල්යාණ මිත්‍ර ආශ්‍රයයට බුද්ධ ධම්ම සංඝ කෙරෙහි ගෞරවය ඇති කරගන්න සීලයක පිළිපදන්න අවශ්‍ය කරන ගුණ ඒ නිසා අනතිමානි ගුණය අවශ්‍යයි ඒ අන්තයක් ඇද්ද උදාහරණ උදේ දවල් දේශනා කළ මෛත්‍රී ද්වේෂයට පෙළෙන විදිහට අන්ත අන්තගාමී කියලා නිහතමානීකම නෝන්ජල්කමක් කරගන්න අපි මේ ගෞරවයට තියන්නේ බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නය සහ සීලයටයි අපි ගෞරව කරන්නේ යටහත් පහත්ව කටයුතු කරන්නේ එහෙම අනික් දේවල් වලට නෙවෙයි ඒක නිසා මේ ගුරුමෙදී පින්නපාත යනකොට මේ බුදුන් පන්දි ස්වාමීන් වහන්සේ ඒ දවස්වල මම යන කාලේ ඉච්චර වයස නැහැ ඒ නිසා මුල්ලකටලා බලائیں එනකොට පින්නපාත ගන්න මේ පාත් කරනවත් නෑ කිලින් බලාගෙන යන්නේ කියලා බික්ෂුවක් කියලා කියන්නේ ඔළුව පාත් කරන යන්න ඕන කෙනෙක් නෙවෙයි ඔළුව පාත් කරන යන්න එපා පින්නපාත යනකොට මේ මේ සිංහෙක් වගේ යන්නේ කියලා. ඒ උඩු පාත් කරන බය වෙලා නිකන් වැරද්දක් කරපු කෙනෙක් විදිහට ඉන්න ඕන කමක් නැහැ. එහෙම කළේ සුතන් තියෙනවා. බුද්ධ ධම්ම සංඝ ඉදිරි පිට එහෙම කරන්න ඕන. අනික වෙලාවට මේ ඒ නිහතමානිකම ඒක නිහතමානිකම කියන්නේත් නැහැ. වඩා නිහතමානිකව මෝඩකමක් ලෙස සැලකේද. හුඟක් වෙලාවට සාමාන්‍ය නිහතමානිකමත් ලෝකයා සලකන්නේ මෝඩකමක් විදියට. ඒක නිසා ඇස් ඇත්තේ අන්ධිය කුසේද, කන් ඇත්තේ බීත කුසේද, ඇහේනා දිවේ කනේ කයේ දැනුණට නොදැන්න කෙනෙක් විදිහටද ඥානීය ත්‍රිුණට මොඩේක්ෂේද ඉන්නේ කියලා තියෙනවා. අයිය වෙන්න යන්න එපා. මේකේ අයියලා ඉන්නවනේ ඇති වෙන්නේ. මොකක් හරි වෙච්ච ගමන් මුදුන එනවා. අයියා එන ගරු වෙන්න හදලා හොඳ අයියා ලොකු ඉන්නේ කරගන්න කියලා පැත්ත කරලා ඉන්න එකයි තියෙන්නේ. බැරි නම් විතරක් ගිහිල්ලා අර ඔක්කොම අතහැරියට පස්සේ කරන දේ කරනවා නැත්නම් කවුරු හරි මුදුන වෙනවනම් ඒ ඔයාට ඔටුන පාරකට පැත්ත කරන එකයි තියෙන්නේ. ඕනම සිද්ධියක් වෙනකොට ගරුලා ඉන්නවා. අපි කියන්නේ කටට ගරු නැත්නම් අයියා වෙනවා එහෙම නැත්නම් මුදුන වෙන්න හදලා තියෙනවා. ස්වාමීන් වහන්සේ ඊයේ භාවනාවේදී සිටින විට ලත් අත්දැකීම අසරණ මේ ප්‍රශ්නේ අසමි. භාවනා පටන්ගෙන හුදු මොහොතකින් සිත සමාධිගත වී ආනාපානීයදීන් පසු ඉන්පසු ශබ්දෝස්සේ මෙනෙහි කිරීමේ යෙදුණි වේ. පළමු කොටම ඇසෙනව ඇසෙනවයි මෙනෙහි කළත් පසු ඒ මෙසේ කිරීම වෙහෙස කර බව දැන නිසා වචන භාවිත නොකර හුදෙක් වර්ෂාවේ සුළඟෙහි සහ ලංකාවේ ශබ්ද වෙත අවධානය යොමු කර සිටින විට සිතුවිලි මතුවන්ට ඒවා මත මඤ්ඤණා විතක්ක කිරීමට පෙර හිතවිලි හඳුනා ගැනීමට පුළුවන්ය. මේදී මට දැනුණු සුළඟේ ශබ්ද හඳුනා ගැනීමට වේදනාව හඳුනා ගැනීමක් ලෙසද සිතිලි පටන් ගැනීම හඳුනා ගැනීම සංඥාවේ හඳුනා ගැනීමක් ලෙසද අත් දැක්වෙන්න පුළුවන්ද? ඒ තරම් හදිස්සි වෙන්න එපා. ඊට වැඩිය ඇත්තටම ඊට වැඩිය පුළුල්. අර විචිත සමාජීකතාවන අවර පස්සේ උත්සාහ කරාට කමක් නෑ. ඒ ශබ්ද, හිතවිලි වේදන පුළුවන් නම් බලන්න මේ ශබ්ද හිතවිලි උඩින් අහසට උඩින් යන දේවල් Taman ඉන්නේ යට ඉන්නවා කියන එක. එහෙම නැත්නම් හින්දිනවා, ඉඳගෙන ඉන්නවා කියන කියන්නේ මැරිලා නෑ. හිතවිලි මේ වේදනා මේ ක්ලාන්ත වෙලා නැහැ නිින්ද ගිහිල්ලා නැහැ කියනට ඉන්න බව. එතකොට වටේ ලෝකේ ඕන තරම් සද්ද ඇහෙනවා, හිතවිලිත් එනවා, වේදනක් දැනෙනවා. නමුත් Taman වෙදිනවා දින ටියුබිකල් එකක් ඇතුළේ ඉන්නා වගේ පිට යුද්ධ යනවා. නැත්නම් තමයි බංකරයක් ඇතුළේ ඉන්නවා පිට යුද්ධ යනවා. මිසයිල් යනවා, රොකට් යනවා, වෙඩි උණ්ඩ යනවා. Taman දන්නවා Taman අරස වෙලයි කියලා. අනිත් වගේ සතිය අරසාවේ අරව ගැන කනම්ම නොකර නම් කියනව නෙවෙයි හිතන්නෙත් නැතුව ඉන්න පුළුවන් නම් ඒ සතිය ඒකට අරසාව දෙනවා. එතකොට මේ අහක යනකොට යන්නේ බුදියානිනකොට යන්නේ බුදියන්නේ අරලා නිකන් ඉන්න එකයි තියෙන්නේ. මෙනේ කරන ගත්තොත් මේකේ කියලා තියෙන විදිහට වෙහෙස වෙනවා. ඒ ඒ ඉස්සලා කරලා තමයි තීරුම් ගන්න. පහුවෙනකොට තීරුම් ගන්න. එහෙම නොකර හිටියයි කියලා අර තියෙන විවේකයට හුඟක් වෙලාට බාධා වෙන්න විශේෂයෙන්ම ඒ විවේකයේ සිද්ධ කරගත්තට පස්සේ. ඊයේ ගෝවාංශික දේශනාවේ සඳහන් කළ සමාධි ආරක්ෂාව පිළිබඳව මේ හිත සමාධි වීමේදී හේතුවනේ. වීමේ හේතුව නිසා හටගන්නා ඵලයක් ලෙස උත්සන්නන්සේ දක්වා තිබේද? චර්ව ව්‍යාපී විඥානයක් අදහන තිතු දහම වැනි ආගම්වල වැනි ආශ්චර්යයන් එම විඥාණය කර දෙන ලෙස සලකයි. බුද්ධ ධර්මයට අනුව සමාධි වීමත් බුද්ධ වීමක් වනු පුද්ගලයාට අද වචනක් තියෙනවා තියෙනවා දෙවියන් උපකාර කිරීම ආදී ලෙස මේ සමාධි ආරක්ෂාවේ ප්‍රභවය මුල සම ප්‍රභවයක් මූලාශ්‍රයක් දක්වා තිබේද ඒ කියන්නේ සමාධිගත වෙච්චාම හිත ඒකාග්‍ර වෙනවයි මේ කියන එක තමයි එහෙම නැත්නම් පස්සම්බන වෙනවා ඒ පස්සම්බන වුණාට පස්සේ අර ඉඳුරන් හා සම්බන්ධ සියලු අත්දැකීම් වලින් එහෙම නැත්නම් ඉන්ද්‍රිය පටිපද විඥාණයෙන් සමුගන්නවා. සමුගත්ත ගමන් හිතට විශාල ඉඩ පාඩුකමක් ලැබෙනවා. ඉතින් ඒ ඉඩ පාඩුකම දිව්‍යමය හෝ ගුඩමය හෝ භූතමය හෝ කල්පනා කරන්නත් පුළුවන් නැත්නම් මේ චෙක් කල් අර නන්නත්තර වෙලා තිබුණ හිත ඉන්ද්‍රිය ප්‍රතිපදව තිබුණ හිත දැන් ගෙදර ආවා. ඒ ගෙදර ආපු හිත අපි අත්දකලා නැහැ. අපි අත්දකලා තියෙන්නේ ඉන්ද්‍රියපත් විඥානේ පමණයි. අන්න මේකට හුරු වෙනකන් ඒක දෙයයන්ට හේතු කරන්නේ නැතුව එහෙම නැත්නම් මේ අභිඥාවට හේතු කරන්නේ නැතුව චිත්ත පරිසංවේදී අසසී සාමිච්ච සික්කති චිත්ත පරිසංවේදී පසසී සාමිච්ච සික්කති කියලා කෙලස් වලින් తాවකාලිකව හිස් වෙච්ච හිතේ තියෙන ඒ හිස්කම එහෙම නැත්නම් ඒකේ තියෙන මේ හුදකලාව ඒකේ තියෙන විවේකය ඒකේ තියෙන විස්රාමයට පදම් වෙනතෙක් පටල වෙනතෙක් අදින්චි වෙනතෙක් හිත කොහොම ඒක දෙයයන් හේතු කරන නැත්නම් අභිඥාවට හේතු කරන නැත්නම් පෙරවිසු කඳ පිළිවෙත හේතු මොනවා හරි අර්ථකථන දෙන්න හදලා ඒ කිසිම හැම අර්ථකථනකින්ම වෙන්නේ තමන් ආයෙ වටවලල්ලා පටන් ගන්න එක. මේ හිතේ මේ වර බටේ කෙලස් ලාටුව ගලවලා ගියාට පස්සේ ඇතිවෙච්ච එක මේකට අර්ථකථන දෙනවා වෙනකොට මේක පැය ගණන් දවස් ගණන් පුරුදු කරලා ඒක Tamange නිවහන බවට පත් කරගත්තොත් ඒක අස්වැක් වාගේ අපිට පාවිච්චි කරන්න පුළුවන් නිවන් යන්න. එහෙම නැත්නම් අපි ස්වාමිත්වයටපත් වෙන අපි දාසකත්වයටපත් වෙනවා. ඒක මේ සමාධිය ඇතිවෙච්ච ඇති වෙන එක විදියක සමාධියට වෙන කාන්දා ශක්තියක්. ඒ නිසා සමාධිය ඇති කරගත්තට ඒක වශී කරගන්න වශී කරගත්තේ නැත්නම් අපි සමාධියට වශී වෙලා මේ වැරදි මතවලට එන්න තියෙනවා. ඒ එකක් තමයි දෙයයන්ාංශ කියන එක. ගොඩක් දේවල්. ඒ නිසා වජිරඥාන වජිරඥාන ස්වාමීන් වහන්සේ වජිර වජිරාමේ හිටියේ. ඒ ශාන්ති ප්‍රසිද්ධ ගුණ සිද්ධාර්ථ දේශනාවක් කියනවා ਸਰබලධාරී දෙවියන් ආශ්‍රේ විසි ලෝකයේ මෙව්වයි කිව්වට ඇත්තටම මිනිසයා තමයි දෙවියන් ආශ්‍රේ මවලා තියෙන්නේ. පිස්සු ගෙලින වෙලාවට කවුරුත් නැත්තම් දෙයයන් නැසී ගුණ බාල්දිය දාන ඔක්කොම. ඒක දෙයයන් නැසී කරපියක් කියලා. මනුෂයා තමයි දෙයියෝම වලා තියෙන්නේ. ඒ අර විවේක වෙනකොට ඇතිවෙච්ච අදහසක්. ගරු ස්වාමීන් වහන්සේ ආශස් ප්‍රසවාසයේ මුලැමැදාක යන තුන් ආකාරයේ අනාගත වර්තමාන අතීත ආකාර දක්වන්නේ කෙසේද? මේක ඇත්තටම ත්‍රිපිටකයේ තියෙන එකක් නෙවෙයි. අන ඊතකොට මට හිතීච්ච දෙයක් මම තමයි බලන්න කියලා තියෙනවා. ආනපන එන්නත් ඉස්සලා බලාගෙන ඉන්නකොට ආශ්වාසය එන්නත් ඉස්සලා බලාගෙන ආශ්වාසය හැදීගෙන එන හැටි බලනකොට අනාගතී මේ අනාගත අවස්ථාව බලන. එමින් පවතින ආනපන බලන. ආශ්වාසය බලන. ආශ්වාසය ගෙවුනත් සතිය කඩා ගන්න තුයේ ගෙවුනට පස්සේ සතිය පවත්වනකොට ගෙවිච්ඡාත ආශ්වාසය බලන. එතකොට අතීත අවස්ථාව ඊට ආනපන හොඳට નાස්පුඩු පුරවාගෙන යන බලන වර්තමාන කියලා එහෙම අර්ථකථනය දෙන්න පුළුවන්. ආනපන 11 ආකාරයේ හීනහා සියුම් අතර වෙනස දක්වන්නේ කෙසේද? හීන කියලා කියන්නේ තුච්ච පහත් නිහීන කියන අදහස නිහීන කියලා තීන කියන වචෙන් අරක අනිත් එක තමයි ප්‍රණීත කියන එක ප්‍රණීත කියන්නේ රසවත් සන්ත සාන්ත ප්‍රණීත ඉතින් අර හිතවිල්ලක් එනකොට හිතවිල්ල අසින් ආනාපාන බලනවා කියලා හිතන්නේ එතකොට වෙලාවක හිතවිල්ල රසයි ආනාපානස නීරසයි හොඳට ශිල්පීය ඥාන දිනු කරලා හිතවිලි තියෙද්දිත් ආනාපානේ ඉස්සරහට අරගෙන බලනකොට ආනාපානේ ඉන්න එක ගැන ලොකු සතුටක් ආඩම්බරයක් එනවා. හිතවිල්ල නිරස වෙලා යනවා. ඒ වගේ අර හිතවිල්ලක් ආනාපානයක් එක්ක රණ්ඩු කරන වෙලාවක, සද්දයක් ආනාපානයත් එක්ක හිටු කරන වෙලාවක, වේදනාවක් ආනාපානයත් එක්ක හිටු කරන වෙලාවක ওই දෙක පිළිබඳව තියෙන තාරාතිරම් මනාපමනාප භාව හොල්මන් කරනවා. එතකොට බලන්න බලන්න වෙලාව කාණපාන ප්‍රිය වෙලාව කාණපාන ප්‍රිය නැහැ. ආන්නේ විදිහට ඒව මාරු වෙන එක යෝගාවචර දෙකටම සමසේ සලකන්න ඕනේ. කොහරි වෙලාව අනුව බලනකොට නම් මං හිතාට විනාඩි 50ක් විතර දෙමු කියලා මේ මේ වගේ පොදු ප්‍රශ්න සාකච්ඡා සඳහා ඊට පස්සේ කාලය පුද්ගලිකව කමඨාන් සුද්ධ කරන වෙලාවට යමු කියලා. අද කී දෙනෙක් විතර ඒකට බලාපොරොත්තු වෙනවද? එimhe හයක් හතක් වෙනවා 6 නම් 6යි 7 නම් 7යි. මොකද නැත්නම් ඔය 7 8 වෙනවා ඊළඟ. ඒ පොත ඒ නිසා මගේ අතට යටපත් කරන්න මම ඒ බල මගේ බලධාරයට අනික් කට්ටිය අනිත් දවසේ ලියනවා. ඉතින් ඒ හය හත් දෙනාට මම කියනවා හැම කෙනෙක්ම විනාඩි 5ක පමණ කාලයක් ගන්නවා නම් ගොඩාක් වෙලා ගන්න නැතුව අපිට පුළුවන් වෙයි අපි සම්මත කරගත්ත කාලයේ වැඩ පිළිවෙල ඉවර කරන්න අනික් අයට එතකොට දැන් වෙලාව දෙකමාරයි අපේ මේ කාලසටහන හැටියට ඔපෑයකමාරක විතර කාලයක් තියෙනවා සක්මන් භාවනා කරන්නට සම්මේ කියන්නේ පුද්ගලිකව කමටහන් සුත කරන්නේ නැති අයට අපි හතරට නැවත එකතු වෙනවා සමූහ භාවනාවට. ඒ නිසා මේ මෙතනදීලා ඉදිරි කාලේ හතර වෙනකන් ගිලම්පසක් අවශ්‍ය කෙනෙකුට ගිලම්පසක් ගන්නයි සක්මන් සඳහායි පාවිච්චි වෙනවා. අපි මෙතන සිට වේලාව ගන්නවා මේ පුද්ගලිකව කමටහන් සුද්ධ කරන්න ආය වෙනුවෙන් ඒ නිසා අපි පොදුවේ කමටහන් සුද්ධ කිරීමේ වැඩ පිළිවෙල මෙතනින් සමාප්ත කරනවා. සීල දෙනාටම තෙරුවන් සරණයි.